අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සංගාණ සම්පන්න පින්වත්නි අදත් අපි ධර්ම දේශනාව සඳහා වෙලා ගන්න බලාපොරොත්තු වෙන පෙබරවාරි මාසේ 14 වෙනිදා සීලූම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ආපෝ කසින මේකෝ සංජානාති උද්දං අදෝ තිතියං අද්වයං ආරම්මනන්ති තී බරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දස කසින ආයතන කියන පාඩම් පන්තියක් අපේ ශක්ති ප්‍රමාණයට ඉගෙන ගනිමින් සුත්තමී ඥානෙ ලැබෙමින් නැත්නම් පොතේ දැනුම ලැබෙමින් ඉන්න අවස්ථාවක්. ඉතින් අපි මේ දස කසින ආයතන කියන ථේරවාදය පිළිගත්ත ලයිස්තුවේ මුලින්ම තියෙන පටවි ධාතුව අනිකුත් සියලුම කසින නියෝජනය කරන එකක් විදිහට අපි විස්තර පසුගිය දවස් කීපෙ ඉගෙන ගත්තා. ඉතින් ඒ සැකිල්ලම තමයි ඒ ආරෙම තමයි අනිකුත් ඒ හතර මහා ධාතුන් හතර වර්ණ ඒ වගේම ආලෝක කසිනේ එහෙම නැත්නම් ආකාශ කසිනේ විහිදෙන්නේ. ඒවා ඒ සමත ධාන නැත්නම් රූපාවචර ධාන වශයෙන් නම් කරන්න පුළුවන්. ඉතින් මේ පඨවි කසින කියන එක සම්පූර්ණ කරලා නෙවෙයි නමුත් අද අපි යනවා ඊගාවට තියෙන ආපෝ කසිනේ කියන මාත්‍රකාව අරගෙන නමුත් අර විදියටම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පාඨවි කස්සින ඉගෙන ගන්න වෙලාවේ දැනගත්තා ඒක සමත භාවනාවට ගැලපෙන ධ්‍යාන වලට ගැලපෙන නිමිත්තක නිමිත්ත කියන වචෙන්ට ගැලපෙන විදියට ගියොත් ඒ පෙර පින් කරපු කෙනෙකුට නම් කුඹරක් කාලා අලුත්පස් මතු වෙනව දකින්නකොට එහෙම නැත්නම් ඇල්ලක් කඩා වැටලා රතුපස් පේන වෙලාවට ඒක එක පාරට මතක් වෙනවා ඒ පෙර කළ කුසලතා අනුව ඒකේ හිත් වදින ගතියක් එනවා. ඒක ඇහි හිරින ගතියක් එනවා. මේ පාඨවි ගතිය ඒක ටිකක් අර විකෘති පාඨවිය නෙවෙයි සාමාන්‍ය ඇහැට වදින විදිහේ රතු දුඹුරු පස අරණුවන් මැටිය තමයි ගන්න. ඒ වගේම මේ ආපෝ කසිනය ගැන සඳහන් කරනකොට වතුර දකින්නකොට මුහුදක් දකින්නකොට ගඟක් දකින්නකොට ලිඳක් දකින්නකොට එහෙම නැත්නම් වැවක් දකින්නකොට කෙනෙකුට එක පාරට මේකේ හිට බැඳින ගතියක් එනවා. අර වගේම ඒ කසිනේ පිළිබඳව පෙරකල පුරුද්දට. ඒ මාවට පස්සේ ආයේ ජලකඩ ළඟම වාඩි වෙලා හෝ ඒක දිහා හොඳට බලාගෙන ඉන්නවා. අර හිට වදින ගතියෙත් ලාභේ තියාගෙන ඊට පස්සේ බලනවා ඇස් දෙක වහගෙන ඒ දැකපු දර්ශනය ඒ වතුරේ ජලයේ එහෙම නැත්නම් මේ වැగిරෙන පිඩු කරන ගතියේ හිතට වදින ගතිය. ඉතින් ඒ විදිහට උග්ඝා නිමිත්තෙන් පටිභාග නිමිත්තට ඇත්තික වහගෙනත් ගන්න පුළුවන් මට්ටමට ආවොත් එයා ඒ නිමිත්තෙන් යුක්තව ඇලහැප්පීමකින් තොරව ගිහිල්ලා සුදුසු ආසනයක වාඩි වෙලා ඒ හිතට ගත්ත ඒ ජලය ඒ වැලි මාලා නගින හැටි එහෙම නැත්නම් පිළිඹු කරන ස්වභාවය නැත්නම් සමතලයකට හිටින හැටි විවිධ විවිධ ලක්ෂණ තියෙන ජලයේ ඒක ගන්නවා හිතට අරගෙන ඒකම භාවනා කරනවා එතකොට පාඨවි කසිනය භාවනා කරන එක නා පාඨවි පාඨවි කියලා එක නම් කරන්න ආසේ මෙතනත් ආපෝ ධාතුව ආපෝ කසිනය සමන්ට සුදුසු වචනකින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් බලනවා එහෙම හිත అలවලා තියා ගන්න පුළුවන් ස්වභාවය. ඉතින් මේ හිත అలවලා ස්වභාව ගන්න ස්වභාවයට එnde එnde එnde එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න අවස්ථාවේ අදී බාහිර අරමුණට යන චිත්තක්ෂණ වලට වැඩිය මේ Tamanter දයුප්පගතව කර්මානුරූපව මතුවෙච්ච මේ කසිනෙට හිත යන වැඩි නම් තමන්ගේ මේ විතක්කේ කියන චෛතසිකේ මෙනෙහි කිරීමේ කියන මෙනෙහි කිරීම කියන භාවනා ක්‍රමේ නිසා එතකොට එයා දන්නවා දැන් නීවරණ ක්‍රමයෙන් ක්‍රමයෙන් පහ වෙලා අර අරමුණෙහිම හිත පිහිටන ගතියක්. ඉතින් මේක මේ තීරණාත්මක අවස්ථාවක් කාමය නැත්තම් කාම ගුණෙහි ජීවිතේ ගත කරපු එකනා කසිනේට වාංගු වෙලා මිනේ කිරීම ආයුධයක් වශයෙන් කරගෙන වැඩි වේලාවක් හිත ඒ ප්‍රතිභාග නිමිත්තේ ඇති කර ගන්න පුළුවන් වෙනකොට ඒක නිකන් උපචාර සමාධියක් වගේ කියලා ඒකට විශේෂ නමක් දෙනවා. එතකොට ඒ යෝගාවචරයට තේරෙනවා හිත එහි ඇලි බැඳී ගන්න ගතිය වැඩි වෙනවා කියලා. නිකන් යකඩ කෑල්ලක් අරගෙන යකඩ කෑල්ලේ කාන්දමක් ඒක පිළිවෙලට පිරිමැදගෙන පිරිමැදගෙන යනකොට පිරිමැදින පිරිමැදින වාරයක් පාසා අර යකඩේ තියෙන අංශු එක දිගට ගොනු වෙලා ඒකට කාන්දන් ගතිය ආරෝපණය වෙනවා. ඉතින් ආරෝපණය වෙනකොට එයා අහල පහල තියෙන යකඩ කුඩු ඇද ගන්න ගතිය එහෙම නැත්නම් උතුරටම හැරෙන ගතිය ආදී ಗುಣ වගයක් ඇති වෙන එක පේන්නේ නැහැ. යකඩේ බර වෙනස් වෙන්නෙත් නැහැ, හැඩේ වෙනස් වෙන්නෙත් නැහැ. හැබැයි යකඩේ තව යකඩ වලට අදින ගතිය, උතුරට අත්ම ගතිය වගේ අයස්කාන්ත කියලා කියන එකට. අයස්කාන්ත කියලා කියන්නේ අයස් කියලා කියන්නේ යකඩ. ඒක ඇද ගන්න ගතියකට එනවා. ඒ වගේ අර භාවනා කරන කෙනාට අර විවිධාකාර කාම ගුණයන්ගේ විසිලා විහිදිලා තිබුණ හිත අර ප්‍රතිභාව නිමිත්තට යෙදීමේ සූර භාවය වැඩි වෙනවා. හිතින සූර භාවය වැඩි වෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරය තුළ චිත්ත ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් වැඩනවා මම ගන්න ගන්න ප්‍රයත්න වල හැටියට මේ උදාසීන අරමුණක හිත හිටිනවා දැන් ඉතින්නේ තද බල කාමච්ඡන්දක හෝ තද බල ද්වේෂයක නෙවෙයි අතරමැද තැනක එහෙම නැත්නම් අන්ත දෙක අතහැරලා හිත මේ කියන ශේෂ්ත්‍රයට ගැලපෙන මැද තැනට එනවා ඉතින් ඒ වගේ තේජෝ ධාතුවට අපි මෙතනදී සුතමේ ඥානෙ පිස මතක් කරගත්තොත් ගින්නක් දකිනකොට දැල්වෙන ඊටිපන්දමක් දකිනකොට කෙනෙකුට ඒකටත් ආකර්ෂණයක් ඇති වෙනවා. උපලවන්නාවට එහෙම තමයි Tamange කුටියට ගිහිල්ලා පහන පහන දිහා බලාන ඉනකොට තෙල් නැතු එක නිමිලා යනවා. එතකොට මේ පහනේ ආලෝකයෙන් ඒ තේජෝ කසිනිය ගත්තා. එහෙම නැත්තම් කියනවා ගින්නක් හදලා ඒ ගින්නට ගින්න දිහා බලන්න කියනවා තිරයක් කරා තිරේක අඟල් 10ක විතර රවුමක් කපලා අර ගින්න හට ගන්න හැටි අර කපපු රවුම හරහා බලන්න කියනවා. එතකොට ඒ ගිනිදල් බුරුබුරා නගින හැටි බලන්න පුළුවන්. ඒ කියන්නේ තාපය Taman ඇඟට වදින්නේ නැතුව ඒක විස්තර වශයෙන් කියනවා දින දැල් වෙන දර දිහා බලන්නත් එපා. ගින්නේ උඩ නගින දුම දිහා බලන්නත් එපා. අර බුසු බුසු ගාලපත් වෙන ගිනි දිහා බලන්න ඒක සමහරෙකුට අරමුණු වෙන්න පුළුවන්. ඒ වගේම වායෝ ධාතුව ගන්නවනම් හොඳට පහසුවෙන් ආසනික වාඩි වෙලා ඉන්නකොට අඹ දැල්ලක් කුළඹ නැවෙන හැටි වැදෙන හැටි නැත්තම් කෙසෙල් දැල්ලක් කුළඟ වැදෙන හැටි උණ රිකිලක් දැල්ලක් කුළඟ වැදෙන හැටි දක්නකොට කෙනෙකුට මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරකම වැටහෙනවා. එහෙම නැත්නම් මේ හුලම් පාරක් ඇවිල්ලා ඇඟේ වදින වෙලාවක මේ තමයි වායෝ ධාතුව කියලා ඒක නිමිත්තක් කරගන්න පුළුවන් වෙනවා. මේ ක්‍රම කොයි එකට හෝ නැත්නම් කොයි එක Tamanට අදාළ වෙයිද කොයි එක Tamanට මුදුන්පත් වෙයිද කියලා කියන්න බෑ. මේ මුදුන්පත් වෙන වෙලාවේ ඒ සිද්ධියටම ඒ හුලං වදින ගතියට මේව නැත්නම් මේ ගිනි දැල්ලටම ගිනි දැල්මේ ආකෘතිය එහෙම නැත්නම් ගිනි දැල්ලේ පටිභාග නිමිත්තටම එහෙම නැත්නම් තේජෝ පටිභාග නිමිත්තට පටිභාග නිමිත්තටම හිත යොදන ක්‍රමය ඒක මෙනෙහි කරමින් හිත යොදන ක්‍රමය එකයි. නමුත් අර තේජෝ කසිනේට හිත ගිය කරනට වායෝ කසිනේට හිත යන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එයාගේ ගෙන ආපු චම්මාන්තරගත ලකුණු වල හැටියට කොයි එක හෝ වෙලා අරමුණට හිත මෙහෙවන්න පුළුවන්. මෙහෙවන මෙහෙවන වෙලාවේ අරමුණේ හිටිනව වැඩි කාම ගුණයන්නේ හිටිනව අඩුයි ආන්නේ தත්ත්වයට එනකොට ඒ යෝගාවචරයට ඒ පටිභාග නිමිත්තෙන් උපචාර සමාධිය කියලා නමක් දාලා තියෙනවා පසු කාලීන ආචාර්යවරු. එතෙන්ද යනකොට යාට තේරෙනවා මේ අරමුණට හිත යොදමින් යොදමින් බොහොම සාමකාමීව ගත කරනකොට ඒත් මේ පවතින දෝෂයක් දක්වමින් නැත්නම් අඩුපාඩුවක් දක්වමින් එහෙම නැත්නම් ඒකේ තාම නොදියුණු ගති ලක්ෂණ දක්වමින් හිත අතීතයට දුවන වෙලාවල් එයාට තේරෙනවා. දැන් අරමුණේ නැහැ. හැබැයි තීක්ෂණ බුද්ධියට තේරෙනවා අරමුණේ නැහැ කියන එක. ඒක ලොකු දැනුමක්. අරමුණේ තියෙන වෙලාව තියෙන වෙලාව දනෝ නැහැ. ඒ විතරක් නෙවෙයි තවදුරටත් ඥානීය මෙහෙवला බලනකොට පේනවා අරමුණේ නැහැ මගේ හිතේ තියෙන අතීතේ කියලා. මේකට ගැලපන්න පුළුවන් සංසන්දනය කරන්න පුළුවන් සමහර වෙලාවට පේනවා මගේ හිත අරමුණේ නැහැ. බෑ අතීතේ නෙවෙයි නැත්නම් අනාගතේ කියලා. ඉතින් මේ විදිහට හිත නන්නත්තර වුණාට හිත පිස්සු ඇදිච්ච රිලෙවෙක් වගේ දිව්වට මේ යෝගාවචරය උනන්දු වෙන්න ඕනේ පශ්චාත්තාප වෙලා ඉසాత බඳගෙන අයියෝ මගේ හිත පිට ගියා කියන්නේ නැතුව මොකාටද යන්නේ කියලා බලන්න. ඉතින් එහෙම බැලුවේ නැත්නම් නැත්නම් මේ සූර උනේ නැත්නම් එහෙම නැත්නම් ඒක දැකලා තමන්ගේ ගුරුවරයාට භාවනා උපදෙස් දෙන එක ප්‍රකාශ කරේ නැත්නම් ඉතින් බෙහෙත් තුඬුව ලියන්න අමාරුයි. ඒ නිසා මගේ හිත පිට යන ඕ පිට යන ඕ කියලා කෑ ගහලා තේරුමක් නැහැ. ඒක මේ කාටවත් කරන දඬුවමක් නෙවෙයි හිතේ හැටි. නමුත් හිත පිට ගියාට ගාපව ගන්න පුළුවන් නේ මූල කර්මස්ථානට නැත්නම් මේ කියන කසිනේට ඊට පස්සේ ආයෙ පිට යනවා. ඉතින් කාට හරි පුළුවන් වුණොත් මේ පිට යන්නේ මොකේද කියලා බලලා ඒත් මදි දහසරයක් ගියොත් වැඩිපුර යන්නේ කොකටද? හිත පිට යන දහසරයක් බලන්න හිටියොත් සීසරයක් බලන්න හිටියොත් වැඩිපුර හිත යන්නේ අතීතයේද අනාගතයේද කියලා දැක ගන්න එක සමත භාවනා පැත්තේ කෙසේ වෙතත් විපස්සනා භාවනාදී මේ මම කියන්නේ කවුද කියලා අල්ලගන්න ක්‍රමයක්. හිස්තනක් විවේකයක් හුදකලාවක් ලැබුණොත් හිත පණින්නේ කොහටද කියලා. ඉතින් ඒක පසු කාලීන මේ තොරතුරු අහලා එව්වා විග්‍රහ කරන ආචාර්යවරු කියනවා සාමාන්‍යයෙන් මැද වයස පැනපු අයට හිත යන්නේ බොහෝ විට අතීතයේද. මැද වයසට එනකන් ඉන්න තරුණ පිරිස වලට හිත බොහෝ විට යන්නේ අනාගතේ. ඉතින් ඒ අර ජීවිතේ ගොඩ ගැහෙනකොට තරුණ වයස බොහෝ විට අනාගත සැලසුම් වලින් පිරලා තියෙනවා. මැද වයස පැන්නට පස්සේ අනේ මං කරගත්ත මෝඩකමක් මේ මිනිහ නැතු වෙන මිනිහෙක් අසාද වැන්දනම් හොඳයිනේ. මේ රස්සාව නැතු අර රස්සාව කෙරුවනම් හොඳයිනේ. මම කල්ැතුම යෝග ව්‍යායාම ටිකක් කෙරුවනම් හොඳයිනේ. මම කල්ැතුම භාවනා කෙරුවනම් හොඳයිනේ. කනකොට පමණ දැන කෑවනම් හොඳයිනේ කියලා එක එක එක එක දේවල් ඒක කරන්න දෙයක් නැහැ. කරපු දේවල් මතක් වෙනවා. ඉතින් මේකෙන් පේනවා චරිතේ. මේකෙන් පේනවා ඒ හිතට එන දේවල් වල්බූත නැහැ. හිතට එන දේවල් හරියටම කල්යතු විනිශ්චිතයි. ඒ දේ හරියට දැකලා ඒක අඳුනගෙන වාර්තා කරනවා කියන එක හරියට බෙහෙත් පන්තියක් දීලා බෙහෙත් බීලා ಗುಣාගුණ කියනවා වගේ. ඉතින් අර සදාචාරවාදියා ඒක කරන්නේ එයා ඉසాత බැඳගෙන අරනවා බලන්න භාවනා කරන්න බෑ මගේ හිත පිට යනවා. ඉතින් අහන්න ඕනේ හිත පිට යන එක හරි. මොකේද පිට යන්නේ? අනේ මන් දන්නේ කියන්න බැරි තරම් මුසුප්පු වෙන තරම් හිත පිට යනවා. එහෙම ගන්නෑ. ඒක දිහා බැලුවොත් හිත පිට යන එකේ ආරයක් තියෙනවා. ඒ ආරේ කොච්චරද කියනවනම් ඒ පටිසම්භිදා මාර්ගය කියලා තියෙනවා අතීතානු දහවන චිත්තම් වික්ඛෝපානුපච්චං සමාධිස පරිපන්තෝ. යම් කිසි කෙනෙක් නිතර වාර්තා කරනනම් හිත යන්නේ අතීතයට කියලා. එයාගේ හිතේ චිත්ත ස්වરૂපේ වික්ෂෝපේ පශ්චාත්තාපේ. ඒතකොට හිත සමාධියෙන් කැඩිලා අරමුණෙන් කැඩිලා. නිමිත්තෙන් කැඩිලා. ඒ නිසා කරුණු තුනකින් අල්ලන්න පුළුවන්. මගේ හිත කොහෙද නන්නත්තර වෙලා තියෙන්නේ? අතීතේ නම් වික්ෂෝභය සතිය නැහැ. සමාධිය නැහැ. නිමිත්ත නැහැ. ඉතින් මේ ටික දන්නකම මේක එතනදීම ඒක අඳුන ගන්නකම යෝගාවචරයේ තියෙන සුවිශේෂී ඥානය. පිට යනවා කියලා පොදුවේ කියනවා නෙවෙයි පිට ගිය කාරණාව දන්නවා. ඒතකොට හිත වික්ෂෝප වෙච්ච බව දන්නවා. හැබැයි වික්ෂෝප වීම දැන ගැනීම පිළිබඳ වික්ෂෝපයක් නැහැ. ඕක තේරෙන්නෙම නැහැ. මගේ හිතේ වික්ෂෝපයක් තියෙන කියලා දැනගත්තට ඒකට වික්ෂෝප වෙන්න ඕනේ නැහැ. මොකද මං මේ වෙලාවේ දන්නේ නැත්නම් කවුරු දැනගන්නද? ඉතින් අර සදාචාරවාදය ඉතිර දියාගත්ත කෙනාට වික්ෂෝපේ පිළිබඳ දැනගැනීමත් වික්ෂෝපයක් වෙනවා. ඉතින් ඒ නිසා කවදාකවත් වාර්තා කරන්නේ නැහැ. ඉතින් ගුරුවරයාට සිද්ධ වෙනවා ඒක එහෙම තමයි. ගුරුවරයාත් එහෙම තමයි ඉගෙනගෙන තියෙන්නේ කියලා දීලා කියලා දීලා කියලා දීලා වික්ෂෝප වෙන වෙලාවේ වික්ෂෝපය ගැන දන්නේ කොහොඳද නරකද? ඉති උසාවියට ගෙන්නලා කසපාර දෙක තුනක් දීලා පතුරු ගහලා අම ගහලා පෙන්නකොට කට්ටිය ඉස්සරහා කියනවා හොඳා කියලා හිතන්නේ නරකයි ගියා ගන්න බෑනේ උසාවියේ ඉස්සරහා ආ බෑ ගෙදර ගියාට පස්සේ ආයේ නරකයි කියලා වික්ෂෝපේ එනකොට ඉතින් සයිකියාට්‍රිස්ලා හොයන්න යනවා පැනික් කියලා කියනවා ડિප්‍රෙෂන් කියලා කියනවා පිස්සු පිස්සු මට තියෙන්නේ මේ හිත වික්ෂෝප වෙනවා කියලා දන්නවනම් සරුවඥයි. ඒක සරුවඥයි. ඒ වෙලාවේ මම වික්ෂෝප වෙලා තියෙනවා. සරුවඥ වෙන්නේ ඒක හරියට කිව්වේ නැත්තම්. ඒක සරුවඥ වෙන්නේ අහන එක නඩ තේරුණේ නැත්තම්. අහන එක නඩ තේරෙන්න ඕනේ. මේ මනුස්සයා මේ වික්ෂෝප වෙලා ඉඳද්දිත් ඒක අල්ලගෙන තියෙනවා. ඒ විතර නෙමෙයි ඒක ලියන්න තරමට වාර්තාවට දාන්න තරම් පෞරුෂත්වයක් තියෙනවා. දාන ආගෙන ඉන්න එකට තේරෙනවා. ඔයිට වැඩිය මොනවද කරන්න පුළුවන් මේ මිනිස්සු හිතේ උප්පරිමේ. ඒ වගේම තරුණ තරුණියේ භාවනා කරනකොට අනාගතයට හිත යනවා අර කොල්ලට මම ලියුමක් තියන්න ඕනේ මේ රස්සාවට ඇප්ලයි කරන්න ඕනේ මේ කෝස් එක මම කරන්න ඕනේ බස් එකේ යන වෙනුවට අර බස් එකේ යන්න නානා ප්‍රකාර දේවල් එනවනේ එයා හිතනවා මේක මගේ ජඩකම කියලා නෑ කොයි එකාගෙත් හිත එකයි නොක්කෑම නදාපතුර පට්ටපඳුර හිතක් තියෙන්නේ ඔය හිතට යට වෙලා හිතට උල්පන්දම් දෙන්න එපා ඕකයි එලි කරන්න එලි කරන්න ඔය හතර මං හන්දියට කියලා කෑ ගහන්න යන්න එපා ඒ වැදගත් තැනකදී කියන්නේ මගේ හිතේ හැටි මෙහෙමයි මට ඒරෝදිත වික්ෂිප්ත වුණා. ඒත් ඇවිස්සුණා. ඇවිස්සෙනවා. ඒක මේ යාගේ ගතිය නෙවෙයි අනාගත පටිකංගන චිත්තම් විකම්පිතා. හිත වික්ෂේපයටපත් වෙනවා, කම්පණයටපත් වෙනවා. මේක කම්පණයටපත් වෙච්ච බව දැනගෙන කම්පණයටපත් උනායි කියලා කියලා ආහන එක්කනට මේක තේරුණා නම් එච්චර තමයි භාවනා කියන්නේ. ඒකේ යෝගාවචරයට කරුණු තුනක් සපයන්න වෙනවා. කම්පිත බව වික්ෂෝපයෙන් කළ දැනගන්න වෙනවා. ඊට පස්සේ මේක මං කියන්න ඕන කියලා හිතන්නේ. ඔක වසංගන්න ගියොත් ඊගාවාත්මයටත් යනවා. අද රෑ වසංගුවොත් හෙට උදේටත් ඕක තියෙනවා. අද හෙලි කිරුවොත් හෙට උදේට හිත පිරිසුදු වෙලා. ඊට පස්සේ මේ අහන එකනට තේරෙන භාෂාවෙන් ලියන්න පුළුවන් වෙනවා. මුගක් වෙලාට ලියනවා. ලියන කෙක්කනට කියවන්න තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්නකොටත් මේක පිළිවෙල නැහැ. මෙන්න මේ තුන සංසන්දනය වෙනවා නම්, මේ තුන ලස්සනට පෙළ ගැහෙනවා නම් මේකට කියනවා sannivedanaya කියලා. අපි ළඟ ඇත්තෙම නෑ. ඔක ඉදින්දා කතා කරන වෙලාවක බහඬ ඔය කරුණු තුනෙන් එකක්වත් අපි කතා කරනවාද කියලා. වෙච්ච දේ වෙච්ච හැටියට ලියන්න ඕන කියලා හිතෙන්නෙත් නැහැ. ලියන්නත් බෑ ලියවර තේරෙන්නෙත් නැහැ කතා කරන්නෙම කුණු කන්දල්නේ. ඒ අර ජෝසප් ගෝල්ස්ටයින් කියන සම්පප්පලාව කියලා දෙන පප්පප්පප්පප්පප් කාණ කියලා ළමයි තියෙන්නේ. ඒ මාසේ ඉංග්‍රීසි මිනිස්සේ බුදුජානන්සේ දාලා තියෙන සම්පප්පලාව කියලා. පප්පප්පප්පප්පප් අපි කියන කච කච කච කච කච කච කච කච කියවන කිසිම දෙයක කාටවත් තේරෙන්නේ නැහැ. තේරුණ නැති වැඩකුත් නැහැ. අර මිනිහා මේ මිනිහා අතන මෙතන කියපු ගම්මැදි හැලි මිසක් ආ මට මෙහෙම වෙන්නේ. අස්පනා අපිට දැකපු දෙයක් එහෙම කියනවා නම් ඊට වැඩි වටිනාකමක් නැහැ. ඉතින් ඒක මේ වෙනකොට ඒ යෝගාවචරය උග්ඝහ නිමිත්ත අරගෙන පටිභාග නිමිත්ත දැකලා පටිභාග නිමිත්ත හිත යොදනකොට එන යම් යම් ඒ සුබ ලක්ෂණ දැකලා මේකට අනුග්‍රහ පිණිස සමතනුග්‍රහිතේ පිණිසයි මේ වාර්තාව ලියන්නේ. එහෙම නැතුව මේ PhD එකක් ගන්න ප්‍රොපෝසල් එකක් ලියනවත් එහෙම නැත්නම් මේ උසාවියට ගිහලා දඬුවමට විරුද්ධව කටයුතු කරනවත් නෙවෙයි. ඒක ඒ විදිහට ලියලා sannivedana කරන්න පුළුවන් බුද්ධ ශාසනයක් තියෙනකොට විතරයි. ඒ වෙලාවෙත් මේ පිස්සු කියලා කියලා ඉන්නවනම් එහෙම නැත්නම් මේ අවස්ථාව ගත්තේ නැත්නම් අනී බෑ ලැජ්ජයි පුද්ගලිකයි රහසිගතයි කියලා ඉතින් ලෙඩේ සනිපෙන්නේ නැහැ. වසංගවට හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය අතීත අනාගත දෙකට ගියේ නැත්නම් හිත අබිනත අපනත කියලා දෙකක් තියෙනවා මේ අරමුණට අකමැත්තකුත් මේ නන්නත්තර වෙන්න කැමැත්තකුත් හිතේ ඇති වෙනවා. එතකොට අරමුණේ හිතලා අරමුණට රුචි වෙන වෙලාවකුත් තියෙනවා. අඩේ දැන් නම් වැඩේ හරි මගේ හිත නිකන් කට මේ මේ මැටි ගුලියකින් කටු මැටි පිටියට ගැහුවා වගේ තක් ගාලා අල්ලන අරමුණේ එහෙම නැත්නම් කොහොල්ල ගුලියකින් ගැහුවා වගේ මැටි කටු මැටි පිටියකට අරමුණේම අල්ලලා තියෙනවා. දැන් වැඩේ හරි කියලා අභිනතියක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපනතියක් එනවා. අනේ මේ අරමුණේ කොච්චර වෙලා හිටියත් වැඩන්නේ මොකද්ද ඉතින් මේ පටවිය දිහා බල්ල ඇති වැඩේ. මොකද්ද මේ තේජෝ දිහා බල්ල ඇති වැඩේ කියලා අර අරමුණට හිත යනවා. ඒ වුණාට ඒක කියන රසයක් ගන්න. මේක හරියට මේ පිළිණු වෙච්ච බතක් කන්නා වගේ. කන්න බුලුවන් හිත දෙන්නේ. ඉතින් මේ අභිනත අපනත දෙක එනකොට අරමුණු සම්බන්ධ කරගෙන ඉන්නත් පුළුවන්, බාහිර අරමුණු සම්බන්ධ කරගෙන ඉන්නත් පුළුවන්. එනකොට මේ යෝගාවචරය මේක අල්ලන්න පුළුවන් නම් මගේ දැන් තියෙන්නේ හරි ගියා කියලා සතුට වැඩි වෙලා එතකොට ඉල්පිලා මං ආලෝකයක් දැකලා උඩ යනවා දැකලා ඉතින් ඕක ගැන කයි කතන්දර කරන්න පටන් ගන්නවා. ඕක ගැන කතන්දර ගොතන්න බෑ. එතකොට ඒ ඉබේම අරමුණෙන් ගිලිහෙනවා. සතිය ගිලිහෙනවා. සමාධිය ගිලිහෙනවා. එහෙම නැත්නම් අරමුණ තියෙනම නැද්දකින් විතරක් කියලා හිතනවා. අර බැඳලා ටික කාලයක් ගියාම ගෙදර ගෑණි වගේ එපා වෙනවා. බඳිට ඉස්සරලා නම් අනේ අම්මේ ඊට වැඩිය දෙයක් ඇත්තේ නැහැ. හීනෙන් බැලුණත් සැප. පත්තරේ ෆොටෝ එකක් වටනවා ළඟ තියෙන ෆොටෝ එකක් බැලුවත් ඒක බලන්නෙත් ඇත්ත එක පිහ දාගෙන තමයි බලන්නේ. අනේ වුණාට පස්සේ ওই වගේ තියක් තියෙනවා අරමුණක් ඇසුරු කරනකොට අරමුණට යන්න ඉස්සෙල්ලා සහ ඉවරුණාට පස්සේ. ඒකට අබිනත අපනත කියලා කියනවා. මනාප වුණොත් රාගේ පැත්තට යන්න පුළුවන්. අමනාප වුණොත් ද්වේෂ පැත්තට යන්න පුළුවන්. ඒකෝට තමයි තේරෙනවා නම් මේ අරමුණෙන් ඇතිවෙච්ච ආලෝකයට මනාපුණා දැන් මේ කයේ ඇතිවෙච්ච පහසුවට මනාපුණා කියලා. ඉතින් හිත එක පැත්තකට ඇදලා යනවා. සතිය ගන්නවා සමාධිය ගන්නවා. අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. ඊට අබිනත වුණා නම් රාගයේ පැත්තට වැටෙන්න පුළුවන් සමාධිය කැඩෙනවා. අපනතං චිත්තං දෝසානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. ඒකට න්‍යායක් හදලා තියෙනවා ආචාර්යවරු. ඉතින් යෝගාවචරය එනේන වෙලාවේ මේකයි මගේ හිත මෙහෙමයි දුවන්නේ කියලා පහන් දැල්ලක් පිටියක් මැද වත්තු කරනකොට ඒක නැවෙනවනේ හැම පැත්තටම හරස්සුලන් වලට. ඒ හරස්සුලන් වලට මගේ හිත මෙහෙම සැලෙනවා. තැලෙන්නේ මේ මනාපෙට මේ යමනාපෙට කියලා අඳුරන්න පුළුවන් නම් මෙතනදී පුංචි අභ්‍යාසයක් වෙනවා යෝගාවචරය. ඒ අභ්‍යාසය වෙන්නේ මේ වෙන වෙනදී ගුරුවරට වාර්තා කරන්න ඕනේ. එහෙම නැත්නම් ලීනං චිත්තං කෝසජ්ජානුපච්ඡං. එහෙම නැත්නම් උද්දච්චං චිත්තං වික්ඛෝපානුපච්ඡං. හිත බලාගෙන ලෙඩ කප්ටෙක් වැල කන්න වගේ කිසිම උනන්දුවක් නැහැ. ඒක නිදිමත වැටෙනවා. ඒකට උනන්දු හිතකින් ධෛර්යවත් හිතකින් නෙමෙයි බලන්නේ අප්‍රමා අප්‍රමාද හිතකින් නෙවෙයි ඔහේ ගුරුරයා කිව්වට ඔහේ බලාගෙන ඉන්නවා. එතකොට හිත දන්නේම නැතුව නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් මේ දැන් මේ පරියන්කේදී මම ධානයක් ලබන්න ඕනේ කියලා තටමන්න ගන්න. අධික වීර්යය යොදවනවා. එතකොටත් හිත වික්ෂිප්ත වෙනවා. ඉතින් මේ හයට වැටෙන්නේ නැතුව මැදින් යන්නේක කඹේ ඇවිදිනවා වගේ. නැත්තම් දී යටින් ගින්දර ගෙනියනවා වගේ. ඉතින් මේ ලෝකයක් බදාගෙන රූප බලමින්, ශබ්දහමින්, ගඳ බලමින්, රස බලමින්, පහස ලැබෙන් හිටපු මිනිසයා දැන් මේ කිසිම මේ වගේ රසයක් නැති මේ මධ්‍යස්ථ අරමුණක හිමීට ඉස්සරහට යනවයි කියන එක අදිට පුස් බයිසිකල් එක නැගලා වැටෙන්නේ නැතුව බැලන්ස් කරගෙන යන්න වගේ වැඩක්. ඒකට අර අර අර බාධා හයම තියෙනවා. අතීත නාගත විශේෂ පෙරලෙන්න පුළුවන්. අභිනත අපනත විශේෂ පෙරලෙන්න පුළුවන්. ලීන උද්ධච්ච කියන විශේෂ පෙරලෙන්න පුළුවන්. හැබැයි සතුට දින ඔයින් එහා පෙරලෙන දෙයක් නැහැ. ඔය හය විතරයි. ඒ නිසා Taman ළඟ මල්ලක් තියාගන්න ඕනේ. හිත පිට ගියාම කොයි කොයි මල්ලටද දාන්නේ? අතීත අනාගත ගිය මල්ලටද අතීතයට එක අනාගත ගන්න. උද්දච්චයටපත් වෙච්ච හිතද නැත්නම් නිදිමත හිතද නැත්නම් රාග ආසාව ඇති වෙච්ච හිතද ද්වේෂ ඇති වෙච්ච. ඉතින් හරියට එනේන හිත පිට යන චිත්තක්ෂණේ මලු හැට දැම්මොත් එක මල්ලක් වැඩිපුර පිටලා තියෙනවා. එක්කෙනෙකුට එයාට චරිතෝ චරිතවල හැටියට එයාගේ දයෝපගත විදිහට එක මල්ලකට බොහෝ විට ලැබෙනවා. සමහරු අතීතයට යන මිසක් අනිත් ඒවා වෙන්නෙම නැහැ. සමහරට අනාගතයට යනවා. සමහරට රාගය, සමහරට ද්වේෂය, සමහරට නිව, සමහරට උද්දච්චය. ඉතින් මේ කොයි එකද කියලා දැනගන්නේ එයාගේ චරිත ලක්ෂණ තමයි. ඒ පිට යන ලකුණ අල්ලන්න පුළුවන් නම් තමන්ම තමන්ගේ ලෙඩේ අල්ල ගන්නව වෙනවා. ඒකේ තියෙන ආනිසංශය තමයි තමන්ගේ ලෙඩේ අල්ලගත්තොත් එතනම ලෙඩේ උත්තරය තමයි. මම අසවල් චරිතයක් කියලා දන්නවනම් දැන ගැනීමම උත්තරයක් වෙනවා. ඒක දන්නේ නැතුව නෑ නෑ මගේ ළඟ කොහෙද එහෙම දේවල් මම ඇවිල්ලා මේ බොහොම උතර භාවනා කරන කෙනෙක් මගේ හිතේ කෙලෙස් නෑ කියා ගන්න ගියොත් සනීප කරන්න බෑ. ඒ අර පිටරට නෝන කෙනෙක් කියනවා පන්ති කාමරේ උගන්වන නෝනා ටීචර් මෙයා යාව පරීක්ෂා කරන විදියට බැලලා දැකලා තියෙනවා ඒ ටීචර් තරහ යනවායි කියලා වරින් වර මේ ළමයි දඟලනකොට. ඉතින් ආ විධාන කරන ඒ ළමයට ඔය ළමයා යනවා යන පන්තිගෙලිය. ඔය ළමයා කියලා පැත්තකට වාඩි වෙනවා හරි මේ කියලා කියනට අර බලන්නේ සුපර්වයිසර් තේිනවා දැන් මේ ටීචර් කතා කරන්නේ ද්වේෂයෙන් කියලා. ඉතින් පන්ති වුණාට පස්සේ ආ කතා කරලා කියනවා පාඩම හොඳයි මේව කරා. හැබැයි අර වෙලාවේ ආයේ ළමයට කතා කරුවේ ද්වේෂයෙන් කියලා. ඉතින් ටීචර් පිළිගත්තේ නැත්නම් නැහැමත තරහ ගියේ නැහැ කියලා මේ සනීප කරන්න බෑ. ළමයාටත් දෙනවා බලයින් එකටත් දෙනවා. එයා කියනවා මට තරහ යන්නේ. මං එහෙම කිව්වේ තරහ කියලා නෙවෙයි කියලා. කොහොමද අල්ලලා දෙන්නේ? මේ දැකලා කියන්නේ. ඉතින් කියනෝ නෑ නෑ මං කවදාකවත් පන්ති තරහ යන්නේ නැහැ. එහෙම තමයි හිතාගෙන යන්නේ. නමුත් වැඩි කරගෙන යනකොට පිටින් ඉඳලා බලන එකට තේරෙනවා. දැන් හිතන්නේ පිටින් ඉඳලා බලන්නේ ඇතුළෙම ඉඳලා බලනවා කියලා. මට තරහ යනවා. දැන් එක්කෙනෙක් ඇවිල්ලා පොඩ්ඩක් ඔය කියලා ගිහින් ඉඳලා තද වෙනවයි කියලා. අන්නේ නැහැ. ඒක ඉතින් කාගේ ගිනි කුල්ලෝට තුණු ටිකක් දියානේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හෙලි කරනවා කියන්නේ හරිම අහිංසක වැඩක්. ඒක සාසනික විතරක් කරන්න පුළුවන් වැඩක්. ඉතින් ඒක හෙලි කරපු ගමන් ඒ කෙලෙස් වලට කවදාකවත් එළිය ජීවත් වෙන්න බෑ. හෙලි කෙරුවොත් ඉන්න බෑ ඒගොල්ලන්. ඒගොල්ලෝ ඉන්නේ වසංග ගත්තොත් විතරයි. ඉතින් අපි භාවනා කරනකොට අරමුණකට කසිනකට නිමිත්තකට වාංගු කරලා එනේන කෙලෙස් හරියට නම කියලා අඳුරගෙන එතනින් නතර කරන්නේ තව සත්පුරුෂයෙක් ඉදිරියට ප්‍රකාශ කරනවා. එතකොට බලනවා මේ සත්පුරුෂයාට මම මේ කියන්න ඕන දේ වැටුණාද කියලා. වැටුණා නම් ආයේ කෙලෙසට එතන ඉන්න බෑ. ඒක තමයි මේ අපිට තියෙන manussකමයි තියෙන රහස නැත්නම් ආධ්‍යාත්මික තියෙන රහස තමයි කෙලෙසේ නම් කරලා හඳුරන්න පුළුවන් නම් කෙලෙසට ඉන්න බෑ. අපි මුළු ජීවිතේම කරන්නේ අපි වසංගනේ. මේ ශිෂ්ටාචාරය කියලා අපි කරන්නේ එළියට එන්න දෙන්නේ නැතුව වසංගනවා. හරියට මේ තුවාලයක් පැහැවලා එළියට එන්න හදනකොට අපි සැරවෙන්න දෙන්නේ නැතුව ප්ලාස්ටරයක් අලවනවා. ඉතින් අරක ඇතුලේ පුපුරු ගන්නවා. ඒකේ එලි කරන්න ඕනේ. ඒකට කියනවා මේ විරේචනය කියලා. ඒකට කියනවා කැතැසිස් කියලා. ඒකට තියෙනවා එලි දැක්වීම කියලා. අන්න එලි දැක්වීම කරන්න පුළන්නේ ශාසනයක විතරයි. අපි බොහෝ විටව කවුරුත් අපේ වැරදි විචාර දකී කියලා අපි වසන් ගන්න හදනවා. කොච්චර කෙරුවත් භාවනා නොකරන කෙනාට පවා තේනවා තද වෙලා ඉන්නේ කියලා. ආය උකට වෙන විශේෂ යන්තර සූත්‍ර ඕනේ ඉන්නේ තද වෙලා. ඉතින් ආය අහන්න දෙයක් නැහැ. නමුත් එයාට ඒත්තු ගන්නണ്ട උත්සාහ කරන්න එපා. එයා ඒත්තු ගන්න කැමති නැත්නම් පෞද්ගලික ජීවිතේ ඇඟිලි ගැහුවයි කියලා විශාල ප්‍රශ්නයක් ඇති කරනවා. කැමති නැහැ කවුරුත් දකින්නේ. ඉතින් මේක වසංගන එක තමයි ඔය කමඨාන් සුද්ධ කරනලාට මේ පුද්ගලිකයි රහසිගතයි කියලා හොරෙන් කියන්න ඕන වෙනවා. කියන්න දෙයක් නැහැ කාටවත් කියන්න තියෙන එකම තමයි. මම 77 78 79 කාලේ නිල්ලඹට යනවා. එතෙන් දිනෝ දුද්ද හතර පහ දෙනෙක් එනවා. ඉතින් මා තහගෙන ඉන්නවා. කට්ටිය එකතුලත් කතා කරනවා. ගොඩ්ඩින් මහත්තයත් ඉඳලි වෙලා උත්තර දෙන්නේ මහත්තයා බොහොම හිමීට කලාතුරකින් තමයි උත්තර දෙන්නේ. ඉතින් මට ඉංග්‍රීසි තේරෙනවා ටිකක් හොරයි. දැනටත් ටිකක් හොරයි. ඒ කාලෙත් හොරයි. ඉතින් බලහන් ඉන්නකොට මේ මං කියන මට කියන්න ඕන එකම තමයි මේ සුද්දා කියන්නේ. මං හිතුවා මේ සුද්දන්ගේ ප්‍රශ්නේ වෙන සුදු ප්‍රශ්න જાතියක්. අපිට තියෙන ප්‍රශ්න කළු ප්‍රශ්න. නෑ අනේ එකමයි. ඊට පස්සේ මං හිතුවා ගෑනුල තියෙන ප්‍රශ්න වෙනස්. අපිට මේ විතරයි කුණුහරුප ප්‍රශ්න තියෙන්නේ. ගෑනුන්ටත් කුණුහරුප තියෙනවා. ඉතින් කොල්ලෙක් හැදනලු කෙල්ලොත් එක්කම. ඉතින් උන් ඔය කෙල්ලකුණු හරප කතා කරනකොට මූත් එක්කත් කතා කරගෙන ඉන්නවලු. ඒක ලැහුවලු මේ කොල්ලගෙන් දවසක් ඔයා කොල්ලොත් එක්කත් ඉන්නවලු. ඔව් කිවලු. උමුත් මොනවද කතා කරන්නේ? ඔය අපි කතා කරන එකම තමයි. අම්මෝ කොල්ලෝ ඔච්චරම කුපාඩිද කියලා හෙවත්. ඒකම තමයි. ඉතින් මල්ලිකා ටයිප් කර කර ඉන්නවලු ඔෆිස් එකේ. ඉතින් සිටිසේන ඌ ඔළුව ගහගෙන ලියනවලු. ඊට මල්ලිකා හවල මොනවද අයියෝ මේ පන් වැඩ කරනලා ඔච්චරම ඔළුව ගහගෙන ඈ ඉඳපු ගම මෝ පෑන කටේ ගහගෙන කල්පනා කරමින්වලු අර ලියලියා ඉඳ මල්ලි ගන්නින් ජොලිය ඉන්නකමවලු මොනවද සිරිය කල්පනා කරන්නේ ඌ ඉඳලා ගලු උඹ හිතපේකම තමයි කියලා මහ වලත්තේ අයියෝවලු කවුරු කිව්වත් එකයි ඔගේ එලි වෙච්ච දවසේ පේනවා ඔය ගෑනු පිරිමි කතා සුදු කළු කතා මොකක්වත් නැහැ හිතේ තියෙන එකම සැරව මේකේ තියෙන එකම පූජාව අපිට මේක කියා ගන්න පුළුවන්ද රාගයට රත් කරන්නේ නැතුව ද්වේෂයට පලහන් නැතුව මෝහයට මේ කියන දේ වෙන වක්‍රෝර්ත නැතුව කෙලින් කියන්න පුළුවන් නම් කෙලිම සුද්ධ ධර්මයක් තියෙනවා. ඉතින් මේ පටලවිල්ල නොවෙන්න සරුවඥාන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුව කවදාකවත්ම බොරුවක් කියලා නැහැ. අනික අකුසල් සේරම කරලා තියෙනවා. ජාතක කතාවල පේන්න තියෙනවා අනිකුත් සියලුම අකුසල් කරලා තියෙනවා. බොරු කියලා නැහැ. ඒ නිසා අද්විච්ච වචනා බුද්ධා අමෝඝ වචනා දිනා ඉතින් අපි කවදා හෝ ඔක භාවනා කරනකොට සිදුවෙන දේ හරියටම ගුරුවරට වාර්තා කරන එකට කියන්නේ ආර්ය වෝහාරය කියලා. ඇතිවිච දේ ඇති හැටියට කියන. කියන්නම බෑ. අපි මේක ආලවට්ටම් කරනවා, ඔප්පදානවා. මේක කිව්වොත් මොනව හිතයි දන්නේ කියලා හිතනවා. එතකොට අර ඍජු sannivedane වෙන්නේ. ඒ නිසා ගුරුගෝල සම්බන්ධයක් එන්නේ නැහැ. ඉතින් ඒකට ගුරුවරයාට විතරක් කරන්න දෙයක්වත් නැහැ, ගෝලයාට විතරක් කරන්න දෙයක්වත් නැහැ. නිසා කියනවා මෙහෙම ලියලා ලියලා ලියලා ලියලා හතර සැරේ ලියනකොට සමහර විටක සැක නැතුව කියන්න පුළුවන්. එදාට කනෙක් වෙනවා. කනෙක් වෙච්ච ගමන් පුදුම සාන්තියක් දැනෙනවා. අද නම් ධර්ම සාකච්ඡාවේ අද නම් කමටහන සුද්ධ වුණයි කිය. ඊට ඉස්සෙල්ලා දසදහස් වර වාරයක් අපි මේ වැරදි ක්‍රමයට ලියලා ලියලා කියලා කියලා තමයි පුරුදු වෙන්නේ. ඒක හරියට බබෙක් බහ තෝරනවා වගේ. පොඩි එකා බහ තෝරනකොට ව්‍යාකරණ නැහැ. කරලා කරලා කරලා තමයි බහන්නේ. ඊට වැඩිය අමාරුයි වැඩි හිටියෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට. අර පොඩි එකා බහත් වුණ කියලා හුරතලේනේ. වැඩි හිටියෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට වැඩියට හරි ලැජ්ජයි. මේක නිවැරදිවම කියන්න ඕන. එදාට භාෂාව කියන ගන්න බෑ. නෑ කමක් නෑ. දන්න විදියට මේක පාවිච්චි කරනවා කිව්වම ටික කාලෙකින් ඒ වැරද්ද කරලා තමයි ඉගෙන ගන්න. නිසා මේ කර්ම 6 මේ උපචාර සමාධියට යනකොට හිතේ මතුවෙන මේ කර්ම 6 වෙන් කරගන්න පුළුවන්. හයම එන්නේ එකයි එන්නේ. එක්කෙනෙකුට එකයි එන්නේ. ආන්න එක වෙන් කරගන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් ගන්නවා දැන් කමඨාන සුද්ධ වෙනවයි කිය. එතකොට ඒ ඒ පරිපන්ත ධර්ම කියලා මේකට කියන්නේ බාධක ධර්ම හයක් අයින් වෙනකොට සුභ සාධක ධර්ම හතරක් එනවා. මේක හරියට හසුරුවා ගත්තොත්. තත්ත ජාතානන් ධම්මානං අනතිවත්ත නට්ටේන සම්පහන්සනා කියලා මෙහෙම කරනකොට එකපාරට සමාහට සද්ධාව නගිනවා. තමයිලාට ප්‍රඥාව නගිනවා. සද්ධාව එනකොට ප්‍රඥාව කාබාසිනිය වෙනවා. ප්‍රඥාව එනකොට සද්ධාව කාබාසිනිය වෙනවා. ඉතින් මෙයා දැනගන්න ඕනේ වරින් වර වරින් වර මේ එකිනෙකා ڇප්ප කරගෙන මතුවෙන මේ හොඳ ධර්ම දෙකක් මේ. සද්ධාවයි ප්‍රඥාවයි. ඒක සමබර වුණොත් වෙන දෙයක් සිද්ධ වෙන්නේ. මේක මේක එකිනෙක පරයා යන්න ගත්තොත් නාස්තියක් වෙනවා. ඒකට වීරියත් සමාධියත් දෙක දෙකේ සමාධිය වැඩි වුණොත් වීරිය අඩු වෙනවා. වීර්ය වැඩි වුණොත් සමාධිය අඩු වෙනවා. ඒක නිසා මේ දෙක සම්බර වුණේ නැත්නම් සමාධි වැඩි වෙලා වීර්ය අඩු වුණොත් නිදිමතට වැටෙනවා. වීර්ය වැඩි වෙලා සමාධිය අඩු වුණොත් හිත ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක සමබර කරනවා කියන එක නම් පොළොස් සම්බුලක් යදනවා වගේ. ඒකට හරියට දැනගන්න මෙච්චරක් කහ වැටෙන්න ඕනේ, මෙච්චර ලුණු වැටෙන්න ඕනේ, මෙච්චරක් ඇඹුල් වැටෙන්න ඕනේ, මෙච්චරක් මිටි කිරි දිය කිරි වැටෙන්න ඕනේ. මේ ප්‍රමාණය ලිප වටේට කහකුඩු තියෙන්න පුළුවන් මිරිස් ලුණු ලුණු පොල් කට්ට තියෙන්න පුළුවන්. නමුත් ඒ දාන ප්‍රමාණය හරියට අනුමාපනයක් වගේනේ. හරියට මේව සම්බවර වෙච්චාම ඔන්න සුවඳ එනවා. ඔන්න අර පදම එනවා. එතකොට මෙයාට තේරෙන පටන් ගන්නවා මේ වරින් වර වරින් වර එක සැරේ කොජු කොජු දාගෙන තිබුණු මේ සද්ධා ප්‍රඥාව මන් දැන් සම්බර කරන්න ඕනේ. ඉතින් ප්‍රඥාව පැත්තට බැරි විලාවත් මෙයාගෙන් අතිරේක ලාභයක් දෙන්න ගියොත් අතවාසියක් දෙන්න ගියොත් එයාගේ සද්ධාව කඩලා යනවා. ඉතින් අද උඟක් ඒ වගේ ප්‍රඥාවට බර දේශනක් තියෙනවා ක්‍රමක් තියෙනවා. ඉතින් එතකොට මේගොල්ලෝ නොදැනුවත්වම සද්ධාව අඩුපාඩු වෙනවා. බුද්ධ සද්ධාව අඩුපාඩු ඕනේ මොකක්වත් ඕනේ මගෙන් බණක් ආපම සෝවන් වෙන්න පුළුවන් කියලා ඔන්න කෙටි ක්‍රම හොයනවා. බොරු නෙවෙයි. එහෙම වේවල් වෙලා තියෙනවා. එහෙම දේවල් බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා. මොකද හැම චරිතෙට මේක හරියන්නේ නැහැ. ප්‍රඥා චරිතයට මේක වස වෙනවා. සද්ධා හොඳට තියෙන කෙනා නම් ප්‍රඥා වෙනකොට ලොකු අශ්වශීලක් වෙනවා. ඒ නිසා තත්ත ජාතානන් ධම්මන මේ භාවනාවේදීම මගේ ජම්මගතියක් නෙවෙයි භාවනාවේදීම මතුවෙන මේ ಗುಣ සමබර කරන එක. ඒ වගේ මේ සමබර වෙනකොට සම්බර වෙන්න වෙන්න යොදන්න ඕනේ ශක්තිය අඩු කරන්න ඕනේ. හොඳට පදම හැදීගෙන එනකොට පොළොස් සම්බුලට ගින්දර ඇදලා අර ලිපේ රස්නියට එහෙම හැතපෙන්න අරින්න ඕනේ. වැඩිපුර ගින්දර දැම්මොත් හරියන්නේ නැහැ. ඒක නිසා මේ හැතපෙන වෙලාවේදී බත හැතපෙන වෙලාවේ නැත්තම් ඕක කරනවා ඔය පැත්තේ තියෙනවා මේ වල්දෙල් කියලා જાතියක්. ඒව උයන කොටත් ඒ වගේ. අද මේ හරි අමාරු ඒක සුද්ධ කරගන්නේම ගමම් පවුලේ ඔක්කොම ඒක තමයි සුද්ධ කරන්නේ. බොහෝම තුනි පොත්තක් තියෙනවා. ඇටේ නිකන් ඒක නිකන් කඩලැටයක් විතර ඇති. පොතු ඇරලා මද දාලා ඒ ලෝකේ නිවුනට පස්සේ පුදුම රසයි. උණු උණුවේ කන්න බෑ. එන්නේ එන්නේ හැතපෙනකොට බුදුම රසක් එනවා. ඒ වගේම භාවනාව හරියනකොට අර වගේ මෙනෙහි කරන්න ඕනේ අර වෙනකේ පතන්න දෙයක් නෑ ඉබේම ඒක නිකන් හැතපෙන හැටි මේකට පස්සම්බනේ කියන වචනේ හරුවත් chance යොදලා තියෙනවා. සංසිඳීමක් එන්න ගන්න. ඒ වෙලාවේ වීර්ය කරන්න එපා. අවුස්සන්න එපා. නිකන් හරියට බබාට මේ නැලවිල්ල වැදිලා දැන් බබා දොයින වෙලාව. හොඳට නිින්ද යාගෙන එන වෙලාවේ හලහප්පන්න හොඳ නැහැ. කකුල් දෙකේ තියලා හොල්ලනවා අපි කියනවා කකුල් දෙකේ පුන්නනවා කිය. ඒ කරන්නේ නිින්ද යාගෙන ඉන්නකොට අර හෙල්ලෙන එක අඩු කරන්න ඕනේ. නැලවිලි කවියත් අඩු කරන්න ඕනේ. නැත්තම් බබාට මහ කරදරයක් වෙනවා හරියට මේ මල්කාන්ති කවි කියන හදනවා. නේ ඒක පාඩ දඩාං ගහලා හොව හරියන්නේ නැහැ. බබා දොයි කරන්නේ එහෙම බෑ. ඒකේ මේ වෙලාවට ගානට අඩු කරන්නේ. ඉතින් අපේ යෝගාවචරය අඩු කරන වෙනකොට හයියෙන් මිනී කරන්න හදනවා. ඉතින් ඒකට අර හැතපීගෙන යන එක ඇවිස්සෙනවා. ඒක නා තදුපක විරිය වාහනට්ටේන කියලා යොදන වීරිය ගානට හරියට කියනවා නම් හොඳට බයිසිකල් එක පදිනකොට බයිසිකල් එකේ බැලන්ස් එක ආවනම් හයියෙන් අතල්ලන්න හොඳ නැහැ. හැන්ඩල් එක හයියෙන් අල්ලන්න හොඳ නැහැ. නිකන් අත තියාන හිටියත් බයිසිකල් එකෙන් බැලන්ස් වෙනවා. බැලන්ස් වෙනකන් අර යකඩ මිති කළා අල්ලගෙන ඉන්නේ. දත කාගෙන. නමුත් වේගය එනකොට ඉච්චරම අද්දකින්ම අල්ලන්න ඕනේ නැහැ. තනි අතින් යන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අර භාවනාව වැඩිගෙන එනකොට මුලින් මුලින් යොදන ශක්තිය මුලින් මුලින් යොදන වීරිය අපි ඒකට කියනවා අනායාසයෙන්ම වෙන්න පටන් ගන්න. ආයාස කරන්නේ නැතුව සක්මන් කරනවා නිකම්ම සක්මන යනවා. ෂෝක් එකට වැටෙනවා දැන් වම දැන් දකුණ මෙන්න ඔසවනවා මෙන්න යවනවා තබනවා අර ඉස්සර වගේ මෙහෙවීම අවශ්‍ය නැහැ. එහෙම නැත්තම් කියනවනම් කොල්ල කෙල්ල හදන අම්මලාට ඒ දරුවෝ ලොකු වෙනකොට ඕනට වැඩි ඇඟිලි ගහන්න යන්න එපා. ඇඟිලි ගැහුවොත් කුරුවල් වෙනවා. උන්ට උන්ගේ ජීවිතය ගත කරන්න දෙන්න. උන්ට කියලා දෙන්න උඹට කරදරයක් තියෙනවා මට කියපන්. හැබැයි මේ කොයි වෙලාවෙත් අරකට කුත්තු කර කර ඉඳ ගියාම උන්ට තේරෙන්නේ gedara එලි මහන්සිර කඳවුරක් වාගේ. අම්මලාගේ වැඩේ කොයි වෙලාවෙත් අරකට ඇඟිලි ගන්න. ඉතින් ප්‍රශ්නේ ඕක උනාට ඒ 70ත් ලොකු උනාට පස්සේ උමුත් ඒකම උන්ගේ දරුවන්ට කරනවා. මං අහනවා එහෙම වෙච්ච අහුන්ට ටික හිතට දෙන්න තෝ විලක වෙලා ඌව කරන්නේ නෑ නෑ අපි දෙනවා කුරුලා මිටින් ඇදියා වගේ යන්නේ. ඉතින් මං කව දැන් මේ කාලේ එහෙම යවලා කරන්න පුළුවන්. යම් ප්‍රමාණයකට තියෙන්න ඕනේ. නමුත් ඒ ළමයා දියුණු වේගනේ යනකොට යන්න අරින්න ඕනීටත් ප්‍රතිමේ නාකියෝ නාකිච්චෝ කරන වැඩ අලුතෙන් බැන්දට පස්සේ උන් ගිහිල්ලා ඒ ගෙදර පදිංචි වෙනවා. රුන්ට යන්න දෙන්න එපා. මේ කතාවද බැන්දට පස්සේ උන්ගෙම නා අපිට. මෙයා අහන්න යනවා ලුණු දාන්න දන්නවද ඔයා? ලිපපත්තු කරන්න දන්නවද කියලා. ඉතින් කීයක අම්මා අම්මෝ ඵලයන් යන්නේ කියලා. බුල ඵලයන් ලබල ගැඩක් බලන්න. එහෙම කරන්නේ අර වට ඇඟිලි ගහන්න ආදින. ඉතින් මේ වගේ භාවනාවක් වැඩෙනකොට ඒකට යෙදෙන වීරිය ඇඟිලි ගැසීම් ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට මට තේරෙනවා අනායාස කරන ගතිය. හුස්ම ගන්නව නෙවෙයි හුස්ම ගැනීම. සක්මන් කරනව නෙවෙයි සක්මන වෙනවා. කේන්ති ගන්නව නෙවෙයි කේන්ති යනවා. ආසාව කරනව නෙවෙයි ආසාවල් ඇති වෙනවා. ඔක්කොම වගේ අර සකර්මක භාවයෙන් අකර්මක භාවයට යනවා. සසංකාරික භාවයෙන් අසංකාරික භාවයට යනවා. සවිඥානික භාවයෙන් අවිඥානික භාවයට යනවා. ඒකට හර තේරෙනවා දැන් සංස්කරණය කරනව නෙවෙයි අර පෙරකද ආරෙට මොනවදෝ හිත ඇතුලේ දුවන. ඔකට ඇඟිලි ගහන්න යන්න එපා. කෙරුවොත් අකුසල්. කෙරෙනවනම් අසංස්කාරික අකුසල් නැහැ නේද? චේතනාවක් ඇති කළොත් විතරයි අකුසල් වෙන්නේ. චේතනම්බේක වේ කම්මං වදා. අචේතනිකව දැන් සක්මන යනවා, පරියංකේ යනවා, හිතවිලි එනවා, ශබ්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, අරමුණක් දැනෙනවා. ඒකට හේම මේ ඇnderියොත් තේනවා. ඉච්චර මැඟිලි ගහන්න නැතුව ඒකට අදාළ වීරිය යොදන්න ඕන. පොඩ්ඩක් එහෙමේ කරන්න වෙනවා. සම්පූර්ණයෙන්ම කරාරින්නේ හරකට ගහන්න ඕනේ කරත්තකාරය වෙලාවේ. ඇnderහැරේ පානකොට ගල් කවිය කියනකොට සත අදිනු. එහි චීදි ගහන්න කියොත් ආර නැහැ. ඒක ගැලපෙන්නේ. ඒ වගේම තියෙනවා ඒක රසට්ඨේන සම්භාංශනා කියලා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහම එකම කෘත්‍යයට නතු වෙනවා ඒ වෙලාවේ. අර අරමුණටම පුදුමාකාර රසයක් තියෙනවා. අර සද්ධාවයි සප්‍රඥාවයි රණ්ඩු දබර කරන වෙලාවේ, වීර්යයි සමාධියයි රණ්ඩු දබර කරන වෙලාවේ මේ හොඳ දේවල් උනත් මහ අවුලනේ. නමුත් මේ ඔක්කොම එක දිශාගත වෙනකොට පුදුමාකාර විදියට අර අරමුණට හිත බැහැ ගන්න ගතියක්, කාන්තිමත් ගතියක් එනවා. එතකොට යෝගාවචර තේිනවා මේ ලෝකේ තියෙන මොන ලස්සන රූප බැලුවත් ඒ ඒ සුන්දරත්වය ගන්න බෑ. මොන ලස්සන සංගීතය ඇහුවත් ඒ සුන්දරත්වය එන්නේ නැහැ. මොන ලස්සන සුවඳ ලැබුණත් ඒ සුන්දරත්වය එන්නේ නැහැ. මොන දිවට රසමසවල දුන්නත් ඒ සුන්දරත්වය ගන්න බෑ. කයට මොන පහස දුන්නත් ගන්න බෑ. ඒක පුදුමාකාර නිර්ාමිෂ. ඒ කියන්නේ දැන් අපි කාම ලෝකේ ඉක්මවලා රූප ලෝකයට ගුවන්ගත වෙන්න හදන්නේ. ආශයන්තරව ගිහිල්ලා ගිහිල්ලා හොඳටම වේගෙ කවලා තව පොඩ්ඩකින් පොළව අතහරිනවා මෙයා. පොළව අතහැරලා ගුවන් ගත වෙනවා. ඒතකොට සහලවනවා. දෙදරනවා. ඒතකොට කැප්ටන් කතා කරලා කියනවා ක්‍රූ එකටත් මේ ඔක්කොටම කියනවා ප්‍රතිතත කරගන්න ඉන්න ඉන්න ආසන වලට යන්න. සේවක මණ්ඩලයටත් කියනවා දැන් ඔන්න අපි යන්න හදන්නේ. හැල හැප්පෙන්න යන්න එපා. අන්නේ වෙලාවට අනුග්‍රහ කරන්න ඕනේ. මේ වගේ කාම ලෝකයෙන් රූප ලෝකයට උස්සන්න හදනකොට අර ඔක්කොම එකලස හැදිලා අමුතු දෙයක් අපේ හිතට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන වෙලාවේදී අපි ආවට ආයිබෝන් කියලා ඒකටම නතු කරලා දෙන්න ඒක දුවන පයින් ගමන් වෙන වැඩ කරන ගමන් කරන්න බෑ. ඒක නිසායි ඔය විශේෂම කසින භාවනා ගැන කතා කරනකොට කියන්නේ ඒකදී පැවිදි වෙලා අරණේ ගත වෙලා ඉන්න පිරිසට නම් මේක හිමීට හිමීට කරතයි. විශේෂයෙන්ම පළවෙනි වතාවට කරන වෙලාවේ. නමුත් ඒ තත්ත ජාතානන්දම්මාණං අනතිවත්තනට්ඨේන සම්පහන්තන තතුපක විරිය වාහනට්ටේන සම්පහන්තන ඒක රසට්ටේන සම්පහන්තන කියන හතරට අමතරව ආසවන් ආසවනට්ටේන සම්පහන්තන කියලා මේ වෙච්ච දේ නැවත නැවත කරලා කරලා ආයෙ හිත කාම ලෝකෙට ගිහිල්ලා ආයෙ කාම ලෝකෙන් රූප ලෝකෙට උස්සන්න ඕනේ ආයෙ කාම ලෝකෙට දාලා ආයෙ උස්සන්න ඕනේ ඒක ඉස්සනන ඉස්සෙනව කරන කරන වෙලාවේ යෝගාවචරයට තියෙන චිත්ත නියාමයක් වැඩ කරන්න කියලා මේ මට කියලා විශේෂයක් නැහැ චිත්ත නියාමයක් මේක බුදුහාමරෝ එහෙලි කරලා තියෙනවා. ඒ නිසා ආපහු වැටෙනවා අනිවාර්යයෙන්ම වැටෙනවා. වැටෙනවා ආය උස්සනවා. ආය වැටෙනවා ආය උස්සනවා. ඉතින් කොයි වෙලාවක හරි යෝගාවචරයට තේරෙනොත් මේ කරුණු 10ම සම්පාදනය උණයි කියලා ඒතර කියන්න පුළුවන් හිත අර්පණාවට වැටුණයි කියලා ගේ මිදුලේ හිටපු එකන එලිපැත්තෙන් ගෙට එනවා. එතකොට තේරෙන පටන් ගන්නවා දැන් මේ හම්බෙලා තියෙන්නේ කාම ලෝකෙන් වෙන් වෙච්ච රූප ලෝකේ ඒකේ අර කාම ලෝකයේ තිබිච්ච විදිහට ඉඳුරන් හා බැඳිච්ච කියන්නේ ඇහ කන දිව නාසය කය මන කියන දේවල් හා බැඳිච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් දැන් ඈත් වෙලා තියෙන්නේ ඇතුළෙන්ම හටගන්න අරමුණේ හේම සුහද භාවය නිසා හටගත්ත වෙන සමவாயක් තියෙන්නේ නැත්නම් ආමිෂෙන් එන සපක් නෙමෙයි තියෙන්නේ නිරාමිෂ සපක් ඉතින් එතෙන් ගියාට පස්සේ තේරෙනවා හරියට මේ ඉස්කෙඩියෙක් කෙම්බෙක් බාටපත් වුණා වගේ ඉස්කෙඩිය වතුරෙන් ගොඩට එන්න බෑනේ ඌ ඉන්නේ කර්මල් වලින් හුස්ම ගන්න. ගෙම්බෙක් බාඩපත් වුණාට පස්සේ උඹේ ජීවි වෙනවා. කැමති නම් ආයෙ වතුරට යන්න පුළුවන්, ගොඩට එන්න පුළුවන්. ඉතින් අපේ මානව මානවය හැදිලා තියෙන්නේ එහෙම තමයි. අපි අම්මගේ බඩේ ඉන්නකොට ජලජ ජීවියෙක් වශයෙන් තමයි ඉන්නේ. පළවෙනි කොටස් වෙනකොට වලිගෙත් පොඩ්ඩක් තියෙනවා. ඊට පස්සේ ඒක ඇදගෙන අර බාහිර කර්මල් වලින් අභ්‍යන්තර කර්මල් වලට ගිහිල්ලා ඔය මාස 9 හැමාර ඇතුළත ඒ පරිණාමයේ ලකුණු ඔක්කොම පෙන්වෙනවා. ඒ වගේ අපේ හිතත් අර ජලජ ජීවි ඉඳලා ඔබේ ජීවිතයට පත් වෙන වරින් වර කාම ලෝකයට වැටෙනවා. වරින් වර රූප ලෝකයට වැටෙනවා. රූප ලෝකේ තමයි අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන තර රූප ධානයේ තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය. නමුත් ඊටින්නේ අධිකටම. එතකොට මේ යෝගාවචරයට මේ අහම්බෙන් මේක වෙන්න දෙන්නේ නැතුව මට ඕන වෙලාවට ඒ රූප ධානයට යන්න මට ඕන වෙලාවට එකකින් අයින් කරන්නට වශීතා පුහුණුව කියලා ඒක නතු කර ගැනීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ නතු කර ගැනීමේ ක්‍රියාවලිය ਸਰුවචාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණද කියන දන්නේ මොකද සමහර බමුණු ගාවයක තිබිලා තියෙනවා. එයාට ඕන වෙලාවට ඕන ධානයකට යන්න පුළුවන්. ඒ කරලා තියෙන්නේ වශී කරලා එයා දන්නකොට දැනගන්නකොට ඉබේම තමන්ගේ හිතේ අර ಗುಣධර්ම 10 එනකොට තුන් හතරක් කරපු එකන එයා අදිෂ්ඨානයක් කරනවා මගේ හිත දැන් අවශ්‍ය කරන ಗುಣධර්ම ටික ඇවිල්ලා තියෙන්නේ අදිෂ්ඨාන නිසා මගේ හිත පළවෙනි ධ්‍යානට සමාදීවා කියලා අදිස්ථාන කරනකොට යාට තේරෙනවා අර නීවරණ ධර්ම ටික අයින් වෙලා දැන් අර ධ්‍යානයකට අවශ්‍ය කරන්නා වූ ධ්‍යානාංග පහළ වෙනවා ඊට පස්සේ ආයේ අදිස්ථාන කරපු වෙලාවටම හිත ආයසරයක් රූප ලෝකෙන් කාම ලෝකයට යනවනම් එයා ඒ කියන්නේ අදිස්ථාන කරපු වෙලාවටම උත්හානේ සිද්ධ වෙනවනම් අදිස්ථාන මෙහෙම කිව්වොත් හරි මම විනාඩි 10කට මගේ හිත මේ ධ්‍යාන සමාධියක් කියනකොටම හිත සමාධියට බහිනවනම් ඒක සමාපජ්ජනය කියලා කියනවා. ඊට පස්සේ විනාඩි 10න් ඉබේම හිත නැගිටිනවා. ඒක උත්හානය කියලා කියනවා. ඊට පස්සේ වෙලාව යෝජනා කරන එක වුන් කන්දේකට අදිෂ්ඨාන කියනවා. ඊට පස්සේ නැගිටලා ආයෙසරයක් මේ සාමාන්‍ය හිතට හිත එnderලා හැරිලා බලනවා ප්‍රතිවේක්ෂා කරලා මේ නැගිටින්න ඉස්සලා තිබුණ හිතේ මේ සාන්තිකර තත්ත්වය. බොහොම කරදරයක් නැතුව උදේට නිින්දකට ගිහිල්ලා නැගිට්ටා වගේ එනවා. ඒ අමතරව ඒ වෙලාවේදී ඔය කියන ඇත්තටම ධානාංග පහ තිබුණාද කියලා. සවිතක්කං සවිචාරං විවේක ජම්පීචි සුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියලා විතක්ක ਵਿਚාර පීචි සුඛ ඒකග්ගතා කියන මේ පහ තිබුණාද කියලා බැලූ බැල්මට සමාහට පේන්නේ ආය සමවැදිලා ආය බලනවා ආය සමවැදිලා ආය බලන ඔය විදිහට ඒ වශීතා පහ පුහුණු කරන්න කරන්න කරන්න යාට තේරෙන පටන් අර ගන්නවා ඒ වෙලාවේදී වශීතා පුහුණු කරන වෙලාවේදී සමත සුඛේ නැති වෙනවා නමුත් ධානය පිළිබඳ වශීතාවය වැඩි වෙනවා. ඉතින් හුඟ දෙනෙක් කැමති නෑ. ඒ සමතුසෝකේ නැති වෙන නිසා ඒගොල්ලෝ කැමති අදිෂ්ඨාන කරන්න තු හේ ඉඳලා බොහෝ වෙලා ගත කරන්න. එතකොට ධානයට මත් වෙන ගතිය නැතු වෙන ගතිය එනවා. ඉතින් බුරුම වන්දිසෝන්සි කියනවා අපි හරියට මේ ගෙවල් මැන්ඩියක තියෙන ගහක් කපන්න ඉස්සලා ඒ ගහ ගෙවල් පැත්තට වැටෙනොත් හානි වෙනවනේ. ඒ නිසා කරන්නේ ගහට නැගලා ගහ කණුවක් දාලා අණුවක් දාලා ලණුවෙන් ඇදලා බඳිනවා හානි නොවන පැත්තට. ඒක ගස් කපන්නන් විසින් කරන දෙයක්. ඊට පස්සේ කැපුම කපනවා. කැසුම කැපුම කපාගෙන යනකොට එක තැනකදී ගහ දුර්වල වෙලා එක තැනකදී ගහ අඬනවා. කැපුමේ චර්චර ගන්න පටන් ගන්නවා. ගහ කතා කරනෝ කියලා එතකොට පුරෝකාරයා පොරොවේතන දූලා දාලා දුවනවා ගහ කඹේට කට්ටි ඉන්නේ කඹේ. එතකොට අදිනකොට Tamanට ඕන දිහාවට ගහ ගන්න පුළුවන්. ඒ මොකද ගහින් කීර කැපිලා කඹේ හිටලා තියෙන්නේ. නමුත් කැපෙන්න ඉස්සර වෙලා ගහ ඇති වෙන්න කැපෙන්නේ ඉස්සෙල්ලා කඹෙන් අදින්න කියලා කඹේ කැඩුනොත් ගහ අනිත් පැත්තට යනවා. ඕනෑමට වැඩිය ගහ කපලා ගියොත් කඹේට යන්න ඉස්සෙල්ලා ගහ වැටෙනවා. නිසා ගහ ගානට කපන්න ඕන. අලුව දෙක හිටින්න දෙක කපලා ගහ කතා කරන වෙලාව අල්ල ගන්න ඕන. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ මගේ හිත දැන් ධානයකට යන තරම් දැන් සමාධි වැඩිලා තියෙනවායි කියලා යෝගාවචරයට තේරුම් ගන්න මේ වශීතා ගොඩාක් කල් කරන්න ඕන. එහෙම නැතුව ඇති වෙන්න සමාධිය නැතුව අදිෂ්ඨාන කරලා දැන් මේ ගියේ ධ්‍යානෙටද නැද්ද කියලා යෝගාවචර විශ්ව කරන්න බෑ. දැන් අද කාලේ උගෝ දෙනෙක් ඒ වගේ ධ්‍යාන භාවනා කරලා මට අර ධ්‍යාන තියෙනවා මේ ධ්‍යාන තියෙනවා කියලා කියනවා. යම් ප්‍රමාණයකට සමාධිය ආපුවම ඇත්තටම ධ්‍යානයක් වගේ හිතේ ඒකට සමවදිනවා. නමුත් ඒක නියම ධ්‍යානෙ නෙවෙයි. නිකන් හඩේට කඩේ නියම බඩුත් තියෙදි හොර බඩු තියෙනවනේ. ඉතින් ඒ වගේ වරද ගත්තොත් ඇති වෙන්න වශීතා කරන්නේ නැතුව ඉතින් යෝගාවචරය නොමග යන්න ඉඩ තියෙනවා. එතකොට ගුරුවරයෙක් කිව්වත් එයා ඔලොමොල වෙනවා. මේ මම මේ ගමනක් යනවා බොහොම පහසුවෙන් ගුරුවරයා මට ඉතින් අනවශ්‍ය විලංගු දාන්න හදනවා. ඕන වශීතාවද මට අදිෂ්ඨාන කරපමණින් ධ්‍යාන ලැබෙනවා. මොකටේ මන් දඟලන්නේ කියලා. එයා මේ මනෝ විකාරයක් හිතලුවක් ධ්‍යානයක් කියලා හිතාගෙන. ඉතින් අන්තිමට ගිහිල්ලා ඒක නැති වෙච්ච දවසේ අර කෑකෝ සංගාල රට්ටුන්ට කියලා වහකණ්ඩ තමයි වෙන්නේ. ඒක නිසා හරියට මේ වෙලාවේදී ඒ ඒ ඒ ධ්‍යානයේට යනකොට අර විදියට වශී කරනවායි කියන එක ඒකට කියන්නේ සිද්ධි කරනවායි කියලා. ඒකට කියන්නේ මේ தත්ත්වේ පාලනය කරතර ගන්න ඕනේ. රූප ලෝකෙන් කාම ලෝකෙන් රූප ලෝකෙට ගියාට ඕන වෙලාවට ගන්න පුළුවන්කම. ඒ අනුව තමයි, ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ වශීතාවය ඇති කරගත්තාට පස්සේ තමයි එයාට මේ පළවෙනි ධ්‍යානෙට ගියාට මෙච්චර මේ අමාරුවේ මේ ධ්‍යානෙ උපයාගත්තට ඒක ටික වේලාවක් ඉන්නකොට ඒකේ ආදීනව තේරෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොටම අර බැඳපොරතෝ වගේ හරි ජොලි. බොහෝ කරගෙන කරන යනකොට ඒක තුලත් යම් යම් අඩුපාඩුකම් පේන්න පටන් ගන්නවා. නිකන් පහුවපු වෙන රෙඩේ කොහො කොහො වෙනවනේ. ඒක වෙනවා මේකේ. අන්න ඒ වෙනකොට හුඟාකල් පළවෙනි ධ්‍යානයේ වශීකරණ යන්නේ කරාට තේරෙනවා මේ විතක්කේ සම්මා විතක්ක වශයෙන් අරමුණට යොදන වෙනුවට නානාදිහවට හිත සමාධිය අඩුපාඩුකම නිසා මිච්ඡා විතක්ක පැත්තට යන්න පුළුවන්. ඉතින් ඒකට ඔය මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතු නැත්නම් ධාතු ගුණ වෙන්නත් පුළුවන්. නැත්නම් නීල පිට ලෝහිතෝ දාත කියන වර්ණ කසින වෙන්නත් පුළුවන්. ඒ කොයි එකේ වුණත් ධානයක ඉඳලා යම් ප්‍රමාණයක ඉන්නකොට ටික වේලාවක් ගියාට පස්සේ ඒකේ අඩුපාඩුකම් මතුවෙන එක දැකලා ආදීනව දැකලා එයා ඒ දෙවෙනි ධානයේට තුන්වෙනි ධානයට වගේ වශී කරගෙන යන්න පටන් අරගන්නවා. ඉතින් ඒවා බොහොම හිමීට ගම් හරියට කාර් එකක් කෙලවනකොට යන්තම් ෆස්ට් ගියර් එකට දාලා කාර් එක ඉස්සරහට තල්ලු කර ගන්න දැනගෙන ගෙදර ඇවිල්ලා අනිත් දවසේ ගිහිල්ලා ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාන්න හැටි ඉගෙන ගන්න. ඊට පස්සේ ආයෙ ෆස්ට් එකට දා ගන්නවා ආයෙ නතර කර ගන්නවා. තුන්වෙනි දවසේ යනකොට ෆස්ට් එකට සෙකන්ඩ් එකට තර්ඩ් එකට දාලා ආයෙ දෙකට දාලා එකට දාලා ඉතින් ඔහොම කරලා කරලා තමයි ගියර් බොක්ස් හතර ගියර් බොක්ස් එක අඳුරගන්නේ අපි. ඉතින් ඒ වගේ අර පළවෙනි එක තමයි අමාරු. මේ යකඩ කොට කියන කාර් එක කියන යකඩ කොට එන්ජින් එක ස්ටාර්ට් කරලා ගියර් එකට දාලා ක්ලච් එක දෙනකොට හිමීට මේ යකඩ කොට ඇදගෙන යන්න එපායි. එක පාරට ක්ලච් එක අත ඇදියොත් නොක් කරනවා. එන්ජින් එකත් හිටිනවා. ඉතින් ඒක නොවෙන්න ඒ ගානට ක්ලච් කරන එක මෙවුවා කියලා මම දන්නේ තේරෙනවද කියලා දන්නෙත් නැහැ. ඒ මම ඔය කියනවා. ඔය C90 බයිසිකල් එක නම් ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයිල් ක්ලච් එකක් තියෙන කොහොම දැම්මත් එමීට යනවා යා. අනික කෙව්වයිදී එක්සැමින බලන්නේ එච්චරයි. එක්සැමින බලන්නේ ස්ටාර්ට් කරලා දීලා තියෙනවා. කියනවා හඳ පාට ගන්න කියලා. ගන්නකොට ජකජකස් කාලේ හිටියානේ වැඩයක් නැහැ. ඒක නිසා මේ කොල්ලෙක් කෙල්ලෙකුට අප්‍රෝච් කරනකොට වුණත් ඒක ක්‍රමයක් තියෙනවා. එහෙම නැතුව ගිහලා දඩහ ගාලා මම ඔයාලට ආදරේ අපි බඳිමුද කියලා ඇහුවොත් එමේ ඉතින් ඕක වෙන්නේ නැහනේ මට උනේ ඔන්නෝම පටලවිලා. මම වහන්න ගිහිල්ලා වැඩි වැඩි මට කොල්ලෝ කෑ ගැහුවා. උඹ ගොර කෑ උඹට මොනම දෙයක්වත් කරන්න දෙ ඉතින් මං හිතුවා මේක මේ භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා වගේ කෙලින්ම ගිහිල්ලා කතා කරලා කරන්න පුළුවන් දෙයක් කියලා. එහෙම බෑ. ඒකේ තියෙන වෙන අමුතු තාලයක්. ඒ නිසා මේ ධ්‍යානෙ තිබුණත්, කාර්යක තිබුණත්, පෙට්‍රල් තිබුණත්, මගේ කාර්යක වුණත් ක්ලච් එක දෙනකොට ගානට දෙන්න එනිසා ඒ කලාව ඒ ඒ ධානයකට අපි සම්පාත වෙන කලාව කිසිම විශ්වවිද්‍යාලයක කිසිම විෂයක කවදාකවත් උගන්වන්නේ කිසිම තැනක නෑ. ඉතින් ඒක හොඳට කෙරුවට පස්සේ පළපිරි ධානය ගත කරනකොට අපිට සන්තෝෂ වෙන්න බැරි ඒ ධානයේ කෙලවරට යනකොට ආය ආදීනව පේන්න පටන් ගන්නවා. ඒක තේරෙනකන් ඉන්නේ නැතුව ආදීනව තේරෙනකන් ඉන්නේ නැතුව දෙවෙනි ධානයට ගියොත් එහෙම බොහෝ විට ප්‍රකෘති ධානයක් නෙවෙයි ලැබෙන්නේ. ඉතින් අපේ ලොකු සාංශි ඉන්නකම් නැත්නම් පාවොක්සයිඩ් ඊටදී හරි තරයි කවදාකවත් යන්න දෙන්නේ නැහැ. පුළුවන් තරම් වශීතාවය වැඩ කරන්න කියනවා. කරලා කරලා කරලා කරලා ඒක අතට ගත්තට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානට යන්නේ කියන්නේ. ඉතින් මේ දෙවෙනි ධ්‍යානට ගියාට පස්සේ අර විතක්ක ਵਿਚාර නැති නිසා ප්‍රීතිය බුදුමාකාර සතුටක් ප්‍රීතියක් එන්න පටන් ගන්නවා සමවිපස්සනා කරනකොට ඒක එනවා. ඒ ඒ භාවනා මට්ටම් වලට යනකොට ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක බින්දින් නැතුව මනුස්ස ජීවිතේ කෙනෙක් ගත කරනවා නම් මොකටද ජීවිතේ කියලා. මේ වගේ මේ කාම ලෝකේ අතහැරලා මේ රූප ලෝකේ ලබන්න පුළුවන් මේ මේ සතුට නොලබා කෙනෙක් මැරලා යනවා නම් ඉතින් කියන්න වෙනවා මේ ජීවිතේ මනුස්ස ජීවිතයක් නෙමෙයි කියලා. මනුස්සයෙකුට විතරයි ඒක විඳින්න පුළුවන්. අන්න එවැනි දෙයක් විඳින්න නැතුව අපි මේ දරුවන් වෙනුවෙන් මහන්සි වෙනවා, රට වෙනුවෙන් මහන්සි වෙනවා, මුදල් වෙනුවෙන් මහන්සි වෙනවා. ඔක්කොම කරලා අන්තිමට මැටි භාගකෝ හරකෙක් වගේ මැරලා යනවා. අපිට කියලා යමක් එකතු කරගන්නේ නැහැ. ඒ නිසා ඒ දෙවෙනි ධ්‍යානෙට ගියාම ඒක නිකන් කාට හරි කියලා දෙන්න හිතනවා මොනවද මිනිස්සේ මේ කරන්නේ ඔය ඔය කවදාකවත් සතුට වෙන්න පුළුවන්ද කවදාකවත් කිව්වට අහන්නේ ඒගොල්ලෝ හිතනවා මේ මනුස්සයාට මේ මොනවද කැවිලා මේ අංජබජල් මේ බස කතා කරනවා ඌ හම්බ කරන්නේත් නැහැ අපි එහෙම නෙවෙයි කීයක් හරි හම්බ කරගන්න. ඌට ඒකත් නැහැ කියලා කොන් කරනවා. නමුත් මේ අහිතා දහගන්න බැරි තාලේ පුදුමාකාර ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. විපස්සනා වෙත් කියනවා ශුඤ්ඤාගාරම් පවිත්තස සන්තචිත්තස බික්කුණෝ අමානුෂී රති හොಂತಿ. පස්සන්තෝ උදයබ්බයන්. ඒ මට්ටමට යනකොට ශුන්‍යාකාරයට ගියා වූ මිනිස්සු භික්ෂුවට manussත්වයේ ඉක්මවපු රතියක් එනවා. මේ කාම ලෝකයේ ඉක්මවපු රතියක් එනවා. මේ මිනිස්සු මේ රූප සද්ද ගන්ධ දිගේ හොයන මේ රතිය නැත්තම් ආසාවත් අර නිර්ාමිෂව ලැබෙන එකයි විස්තර කළ දෙන්න බැරි තරම්. විස්තර කෙරුවොත් අපි මේ කරන ලෝකේ තියෙන විකාරය තේරෙනවා. ඒ නිසා ආණ්ඩුව කැමති නැහැ වව ගන්නවා. විශ්වවිද්‍යාල කැමති නැහැ වව ගන්නවා. ආර්ථික විශේෂඥයෝ කැමති නැහැ වව ගන්නවා. සමාජ විද්‍යාඥයෝ කැමති නැහැ. මොකද මේ දේ කෙරුවොත් වෙළඳ භාණ්ඩ වලින් තොරව සැප විඳින හැටි ඉගෙන ගන්නවානේ. ලෝකේ තියෙන වෙළඳ භාණ්ඩ අර සැප විඳින ක්‍රමයක්. එතකොට ඒගොල්ලන්ගේ බොද්ද බොර කරගන්න පුළුවන් මල්ලතර කරගන්න පුළුවන් ඒ නිසා මේකට ගියාට පස්සේ තේනවා මේ නිතරම ජයක් විතර ගන්න තියෙන කිසිම කෙනෙක් ඒක කියලා දෙන්නෙත් නැහැ එහෙම නැත්නම් අනුමත කරන්නෙත් නැහැ අගය කරන්නෙත් නැහැ මොකද හේතුව මේකෙන් බිස්නස් කරන්න බැරි නිසා ඒ විදිහට ලැබෙන මේ දෙවෙනි ධ්‍යානෙ පවා ටික වේලාවක් යනකොට පේනවා ඒකේ ඉලන්දාරි ගතිය ඒකේ තියෙන ඔලමුල ගතිය අන්නේ ඔලමුල ගතිය තේරිලා කාමයට වැඩිය නම් බොහොම හොඳයි පළවෙනි ධ්‍යානට වැඩිය හොඳයි. නමුත් ඒකේ තියෙනවා සෙල්ලක්කාර ගතිය. ඔලොමල ගතිය. ඒකත් නැති සුඛය ඒ මේ අදාළ මේ මේ ධ්‍යාන වලට අදාළ බ්‍රහ්ම ලෝකේ ලබන සුඛේ මෙහිදී ලබන්න පුළුවන් தත්තෙට තියක් ධ්‍යානදී ලැබෙන. ඒක තමයි සෝ දුක්ඛ සත්‍ය පහන සෝ විතක්ක ਵਿਚාරණං භූපසමා උපෙක්ඛ කෝච සුකෝච විහාරය විහාරෝති කියලා කියනවා බොහොම සුඛ විහරණයක් එනවා. එතකොට මේ ලෝකේ ඉඳගෙන බ්‍රහ්ම සැප විඳින්න පුළුවන් ගාතකට යනවා. ඒ තමයි යන්න පුළුවන් ඉහළම මේ ධ්‍යාන සුඛය තුන්වෙනි ධ්‍යාන තමයි ලැබෙන්නේ. ඒකට ගියාම Tamanට තේරෙන පටන් අර ගන්නවා යමක් නොකර ඉන්න තාක්කල් සැපයි යමක් කරපු ගමන් ඒක ඉවරයි. යේන යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. අඩු ගානේ මට දැන් තුන්වෙනි ධ්‍යාන ලැබුණා කියලා ඕ හිතන්න ගත්තොත් ඒක නැතුව යනවා. මඤ්ඤනා කරන්න ගියොත් මට විතරයි හම්බුනේ අනික් අයට හම්බුනේ මේක හරි හොඳයි කියලා ඒ හිතන හිතවිල්ලෙන්ම ධානය නැති වෙනවා. ඊට පස්සේ තමයි චතුත් ධානයට එව නැත්තම් අදුක්කම සුඛ උපේක්ෂා සහිත චතුත් ධානයට ගියාම මේ රූපයේ ගත්තොත් අපි අර ආනපන ගත්තොත් මේ ආනපන රූපේ සම්පූර්ණම නොදෙනී යන තැනට යනකයි යන. එහෙම නැත්තම් අර කසින නිමිත්ත කිසිසේත්ම අවශ්‍ය නැහැ වෙනකොට. ඒක සම්පූර්ණයෙන්ම නැතුව හිතෙන් උපේක්ෂාවෙන් සතියක් තියෙනවා සති උපේක්ෂා සහිත නැත්නම් උපේක්ෂා ඒකාග්‍රතාව සහිත ඒ චතුත් අධ්‍යාහනට ගියාට පස්සේ ඒ කෙනා එහෙම නැත්නම් ඒ හිත තියනවාද කියලා බලන්න ගියත් ඒ බැලිල්ල පවා ඒ හිතට ගොරෝසු. ඒ නිසා පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒ වෙලාවේදී තමහර විලාට විනාඩි 45 පැය දුවට කරන කට්ටියගේ පැය කහමාරි ඉන්න පුළුවන්. හුස්මක් වැටෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්න පුළුවන්. ඒකදී ඇමරිකාවේදී වගේ රටවල් වල මේ නහයට ළඟට වීදුරු කැලක් අල්ලලා බලනවා. හුස්ම වැටෙනවා නම් ඒකේ දුමාරයක් එනවා. ඒක දැනෙන්නේ නැති තරමට හුස්ම සියුම් වෙනවා. ඒ කියන්නේ මධ්‍ය සුසුම්නාව විතරයි වැඩ කරන්නේ. අපි චර්මේ වැඩ කරන්නේ ඉඳුරන් වැඩ කරන්නේ ලේ ටික ගමන් කරන්නේ මැද විතරයි. ඉතින් ඒ මට්ටමේ ඉන්නකොට මන් දැන් ඉන්නේ චතුත් අධ්‍යාන කියලා හිතුවොත් ඒක කඩලා යනවා. ගිහිල්ලා ආයෙත් ඇවිසෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙලාවේදී පහුරු ගන්න යන්න එපා. බොහෝ කාලයක් ඉඳලා තමයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගුරුවරු කියලා දෙනවා. අපි හිත මේක පහුරු කාලා බලන ගතියක් තියෙනවා. එතකොට ඒක ඒ ඒ බලන ගතිය නිසාම ඒකේ තියෙන සුඛේ නැති වෙලා යනවා. එතකොට ධම්ම විචක් විචක්ෂණ බුද්ධියක් විමර්ශන නෝනක් දන්නේ අර ලැබිච්ච සුඛය තේරුම් ගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒකයි ඒ කියන්නේ ධන ධ්‍යාන සමා වෙන මේ කසින ගෙවම් කරලා ලබන මේ චතුත් ධ්‍යානයත් ඊට පස්සේ මේ කරන දසවෙනි ආකාශ කසිනියත් ගත්තාම මේ දෙන්න අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. මොකද ආකාශය කියලා කියන්නේ අරමුණු නැති තැන. අරමුණු ගෙවන් වෙච්ච තැනක්. එයාට විතරයි එනතම මේ කසින භාවනාව හරහා චතුත් අධ්‍යාන මට්ටමට ගිය කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේ අරමුණු ගෙවන් කරන ගෙවන් කරන ගියාම අවකාශයට තමයි යවෙන්නේ. එහෙම නැත්නම් මේ අරමුණු දෙකක් මැද තියෙන හිස් තැනට තමයි හිත යන්නේ නැත්නම් හිත අරමුණු වෙන්නේ. ඉතින් ඒක අරූප ධානවල පළවෙනි ධානය ආකාසානං ඡායතන වශයෙන් ගත්තොත් නමුත් ඒක පුහුණුවක් තමයි ආකාශ කසිනේ කියලා ගන්නෙ අපි ඔය බොඩි ළමයින්ට සතිපාසලේ කරනවා පුළුවන් වෙච්ච වෙලාවක දවස් හදයක් එකට ඉන්නවා නම් තමයි කරන්න පුළුවන් වෙන්නේ හොඳ වැලි මේ තනකොළ ගොල්ලක පෙදුරක් දාලා බලි බාතේට උඩ බලන් ඉන්නේ කියලා. අහස දිහා හොඳට බලනකොට අහසට පණ එනවා. ඒක ඇතුලේ කූඹින ලියන්න වගේ, පණුවන ලියන්න වගේ මොනවදෝ වැඩපිළිවෙලක් යන්න පටන් ගන්නවා. ඒ නිසා බලනම පේන්නේ නැති දෙයක් දිහා. අන්තරීක්ෂය කියලා කියන්නේ පේන දෙයක් නෑ. දුරට ඇහැරලා බලනකොට පේනවා. ඒක ඇතුලේ පුදුමාකාර නලියවිලක් නලියන. සත්තු වගේ, පණුව වගේ, කොඳුරු වගේ, මැස්ස වගේ කිලෝරක් නෑ. ඉතින් ඔය අපි 40ක් විතර ළමයි දාපුවාම එක්කෙනෙක් දෙනෙක් වාර්තා කරනවා. මේක පේන්නේ නැති දෙයක් දිහා netතර දී බලනින්න. ඉතින් මට ඕක ඉස්කෝලේ යන කාලේ වෙලා තියෙනවා මේ ඇසෙම්බලි එකට ගිහිල්ලා පොලිමේ හිට ගන්න. ඊට ගත්තාම ඉතින් ওই පාසල් ගීතේ කියනවා ගුරුවරෙක් ඇවිල්ලා මොනවා හරි කතා කරනවා. අර මේ එතකොට මම ওই පිටිය දිහා බලන ඉන්නවා එක තිතක් දිහා. බලනකොට මේක ඇතුලේ ඔක්කොම මහා නලියන ගතිය ගොඩාක් එන්න පටන් ගන්නවා. ඇත්ත එක පියලා මම වටපිට බලනවා. මොකක් හරි අප්සෙට් එකක් වෙන්න ඇති. නෑ ඕනම දෙයක් දිහා බලන්න නැති එකක් දිහා හොඳට netතර දීලා බලන ඉන්න අවකාශයට පණ තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ විවිධ තැනක ඉඳගෙන අහස දිහා ජනල් කවුලක් අස්සෙන් බලනින වගේ කරන්න ගියාම පේනවා අපි මේ කොල්ලෝ කෙල්ලෝ දිහානේ බලන්නේ. පේන්නේ නැති එකක් දිහා බලන්න කියනවා. ඇහෙන්නේ නැති සද්දක සද්ද මොකද්ද කියලා අහනවා. sound of silence. ඉතින් පොටිය උන් දෙනවා උත්තර වගේක් නාගින්ද නම් මං හිතන්නේ කපට අල්ලන්න පුළුවන් වෙයි කියලා. මොකද උන්ට පේන්නේ රත්තරන් ප්ලැටිනම් මැණික් මුතු තියෙනවා නම් පේනවා. මේ හිස්තන දිහා බලන්න කිව්වත් කියන අයියෝ මේ පින් කරලා ලැබුව වත් දෙකෙන් මොන පෙරද්දටද මේ පිස්සු ඒවා බලන්නේ. පේන්නේ නැති එකක් ඕනේ නැහැ කියලා. අවකාශය පොඩ්ඩක් බලන්න. පුදුමාකාර නඩමක් තියෙනවා. මේ ළඟදී දැක්ක මම BBC වගේම ලයින් එක ඒකෙන් රිසර්ච් පේපර් එකක් ලියලා ඒ පේනෙව් වගේ සටහන් ඇඳලා මෙහෙම තමයි ආකාශය දිහා බැලුවේ. ඉතින් ඒකට ආකාශ කසිනෙට ගියාට පස්සේ පට ව්‍යාපෝ තේජෝ වායෝ ඊට පස්සේ නීල පීත ලෝහිත ආලෝක කියන ඒවා ගෙවම් කරලා මොනවත් නැති දේ දිහා. ඒකට කියනවා කටිනුග්ඝාටම අවකාශය කියලා. තියෙන කසිනේ උගුරලා දාලා උදුරලා දාලා එතන තියෙන හිස්තන දිහා බලන්න කියලා. ඉතින් මේ කාමයට ආසගෙනාට රූපයට ආසගෙනාට කරන්න බෑ. මේ භව රෝගයේ සදනා රූපෙට මත්වි ඇයිදු ප්‍රේම කලේ. ඉතින් හේව කෙනාට කිව්වොත් මේ රූපේ අස්කල බලපන් කියලා මොනවද ආය බලන්න කියන්නේ රූපේ නැත්තම් මොනවද බලන්න කියලා. නමුත් භාවනා කරපේ කරන්න තේරෙනවා යමක් නැති එකක් දිහා බලාගෙන හිටියොත් මොකද්දෝ ධර්මයක් තියෙනවා. ඒ ආකාසානං ඡායතනෙමුත් නෑ ආකාසානං ඡායතනෙ ආකාශ කසිනෙනුත් අර විද්‍යහටම යෝගාවචරයට බොහොම සියුම් දෙයක් පටවියාපෝ තේජෝ වගේ එහිම හිත అలවලා එහිම හිත පවත්තලා අජට අවකාශයේ ජීවත් වෙන ගමන් පුදුමාකාර විදිහට අර ධ්‍යාන මට්ටම් ඉදිමග නගින්න වගේ කරන්න පුළුවන්. ඉතින් ඒව සාමාන්‍ය ඒක උගන්නන්නේ අන්තිමටම ඊට ඉස්සෙල්ලා තමයි මේ පටවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ නීල පීත ලෝහිත වශයෙන් උගන්වන්නේ ඒ වගේදී බැලිය යුත්තක් තියෙනවා. ආලෝකය කිව්වත් සමානහට ගිනි දැල්ලක් පෙන්නනවා. එහෙම නැත්නම් මේ වගේ දැනකින් ඉරව්ව වැටලා පොළවේ වැටලා තියෙන ලපයක් පෙන්නලා ඒක දිගෙන් තමයි ගන්නෙ. දැන් ආකාශය කියලා ගන්න ගියාම අමුතුම පැත්තකට ගෙනියනවා භාවනා ක්‍රමය. ඉතින් අර මුලින් මුලින් ඇති කරගත්ත මේ ක්‍රමවේදේ සහ ධ්‍යාන පිළිබඳ අවබෝධයක් ඇති වුණාට පස්සේ හිත බොහෝ විට තැම්පත් වෙච්ච කීකර වෙච්ච ගතියක් තියෙන නිසා එයාට හිස්තන දිහා බලා සිටීමේ හැකියාව එනවා. හිස්තන බලා සිටීම හිස්තන දිහා බලා සිට මූසලකමක් නෙවෙයි. එහෙම නැත්නම් හුනියමක් නෙවෙයි. ඒකේ තියෙන පුදුමාකාර ආකාශයට නැත්නම් රූපයන්ගේ අභාවයට අනුග්‍රහයක්. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට තමයි යෝගාවචරයට තේරෙන්නේ මේ අරමුණ පඨවි ආපෝ තේජෝ වශයෙන් වශයෙන් හෝ එහෙම නැත්නම් වර්ණ නීල පීත ලෝහිත වශයෙන් හෝ ගොරෝසු වෙන්න වෙන්න කෙලස් වැඩි. අරමුණ මොකක්වත්ම නැති එකට යනකොට නැත්තම් අර ගොරෝසු අරමුණ ඉඳලා සියුම් සියුම් භාවයට යන්න ඒක ගෝචර වෙන්නෙම හොඳට හිත හදාගත්ත සමතේ තියෙන දක්ෂ යෝගාවචරයට විතරයි. ඉති කියන්නේ මේකෙමුත් මේ අතහැරීමක් තමයි උගන්වන්නේ. අඩු ගානේ ධානය ලබන්න කසිනේ වශයෙන් ගන්න දේ පවා ගොරෝසු පටවි ධාතුවේ ඉඳලා දැන් අන්තිමට ආලෝකයෙන් ආකාශයට යනකොට පේනවා ඒ මොනවත් නැති දෙයක් අරමුණු කරන්න පුළුවන් කියන. ඉතින් ඒ ක්‍රමයට යන්න ඒ යෝගාවචරය මේ කාම ලෝකයේ තියෙන ආධිනව තේරුම් ගන්නවා. ඊට පස්සේ කාම ලෝකයේ ගෙවන් කිරීමට අපි අඩේට ගන්න, ආධාරයට ගන්න, අරමුණට ගන්න, ආලම්බණයට ගන්න අරමුණ පවා ගෙවන් වෙන්න ගෙවන් වෙන්න භාවනා සූක්ෂම වැඩි. ඒක නිසා අර සියුම් සියුම් දේවල් හොඟ දෙනෙක් පටන් ගන්න යන්නේ පටන් ගන්න හොඳත් නැහැ. මුල් මුල් දේෙන් ඇති කරගත්ත සූක්ෂම හිතෙන් තමයි මෙවැනි දෙයක් අඩු ගානේ අභ්‍යාසයකටවත් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා භාවනා කරගෙන ඉන්නකොට අපි කිව්වොත් විපස්සනා යෝගාවචරය ඔ මොනක්වත් පේන්නේ නැත් තැනකට යනවා. ඉතින් සමහරව හරි පුදුම විදිහට බය තව සමහරව පුදුම විදිහට මේකට ආස කරනවා. අද නම් මගේ හිත ගියා කිසිම දෙයක් නැති. එහෙම නැත්නම් අර එක්කනේ ලියතුන අරමුණ ඇති කයයි අරමුණ නැති කයයි කියලා මට දෙකක් තේරුණා. මොනක්වත් නැත් තැනකට යනවා. ඉතින් ඒකට අර ක්‍රමිකව ගියොත් එයාට තේනවා මේක ප්‍රතිපදාවක් තියෙනවා. අනුපූර්ව වැඩ පිළිවෙල. එකපාරට ගියොත් බය වෙලා නැගිටිනවා අකුණක් ගැහුවා වගේ, පයින් දැමලා එන්නා වගේ. ඉතින් ඊට පස්සේ ගොඩාක් වතාවක් මේක භාවනාවේ தත්ත්වයක්. ඒක මේ අත්තරද්දක් නෙවෙයි කියලා කරගෙන කරගෙන ගියොත් පේනවා මේ කසින භාවනා නොකලත් මේ සාමාන්‍ය විපස්සනා භාවනාව කළත් මේ අත්දැකීම් හරහා යන්න ඕනේ අපි. ඒ යනකොට බනහල පුරුදු කෙනා එහෙම නැත්නම් මේකට ලෑස්තිලා ගිය කෙනාට පේනවා මේක මේ මට කරන දඬුවමක් නෙවෙයි මේ රූපයෙන් මේ ගැලවිච්චාම ස්වභාවය. අපි කොච්චර කලබල වෙනවද? එහෙනම් කොච්චර මේක ආඩම්බරයට ගන්නවද? ඒ මොකක්වත්ම නැතුව මේ ප්‍රතිපදාවේ අවස්ථාවක් කරගන්න පුළුවන් නම් ඒක අපි මේ ශාසනයේ තේරුම් ගත්ත වෙලාවක් වෙනවා. එහෙම නැතුව මේ මට කරපු හානියක් හෝ මට කරපු සුභාසින්තනයක් තෑග්ගක් නෙවෙයි. ඒ නිසා ඒ මට්ටමට එන්න ගුරුසු ගුරුසු අරමුණු ගෙවම් කරලා ගෙවම් කරලා සියුම් කරලා අතිසූක්ෂම කරලා ඒ සූක්ෂම අරමුණු දිගේ ඒක නිකන් දවල්ට කනවා රැයට කනවා ගන්නට හුරු කරගන්න ඒ හුරු කරගන්න වැඩපිළිවෙල අනුපූර්වෙන් ගිවිගෙන යන වැඩපිළිවෙල මේ සාමාන්‍යයෙන් දවසක භාවනාවක එහෙම නැතු මේ දුවන පයින් ගමන් පෑයක් දෙකක් භාවනා කිරීමේදී ගන්න අමාරුයි. ඒක අර නේවාසික භාවනා කරලා එකින් එකින් එකින් එකින් සුද්ධ කර කර සුද්ධ කරගෙන නිකන් හරියට මේ මඩ සහිත පස්වලකින් රත්තරන් සුද්ධ කරලා ගන්නවා වගේ තලු බොරළු අයින් කරලා මඩ අයින් කරලා රත්තරන් කැලි වෙන් කර ගන්නවා වගේ කරන්න තියෙන එක. ඉතින් ඒක නිසයි මං කිව්වේ මුලින් මේක සමාහට පැවිද්දන්න විතරක් අනන්‍යගතයට විතරක් කියලා කිව්වට නමුත් මේ අර අත්දැකීම එහෙම මේ අරමුණක් නැතුව සතිය පවත්වන්න පුළුවන් ගතිය නොදකපු කෙනෙක් මේ කවුරක්වත් නැහැ මේ සභාවේ. ඒක අර චිත්තක්ෂණ වශයෙන් විතරයි එන්නේ. මෙතන එහෙම නෙවෙයි. දිගට පවත්වන්න පුරුදු කරනවා. ඒ නිසා විපස්සනා වේවා සමත වේවා වෙන්නේ ඉස්සර ගොරෝසුට ගත්ත අරමුණේ ඉඳලා සියුම් වේගන යනවා. ඉතින් ඒතකොට සමහරවට හුස්ම අල්ලන්න බැරුව යනවා. ඔක් හඳු නගිනකොට පහත පහත වාර තට්ටු වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය 20ක් විතර. කන්දේ උඩට යනකොට යනකොට අඩි 1000ක් යනකොට එයාට කලන්ත හැදෙන්න පටන් ගන්නවා. මොකද හුස්ම ගත්තට ඔක්සිජන් නැහැ. ඉතින් ඒකේ පදම් කරන්න කියනවා. ඊට පස්සේ තව අඩි 1000ක් ගිහිල්ලා ආයෙ පදම් කරන්න කියනවා. අඩි 3000 පැන්නට පස්සේ වතු ටික රත් කරන්න ගියොත් අංශක 60ට යනකොටම බුජ කුජ ගන්න පටන් ගන්නවා. පොඩ්ඩක් දිව්වොත් කලන් තැරිලා වැටෙනවා. ඒකට ටික ටික ටික ටික පුරුදු කරන්න ඕනේ. ප්ලේන් එකත් අඩි 33 33000 නගිනවා. හැබැයි වායු වාතයේ ඒ තරමටම දීලා ප්‍රෙෂර් කරගෙන යන්න. එහෙම නැත්නම් එහෙම නැත්නම් ප්ලේන් එක කොතනක හිලක් ආවොත් එහෙම කෙනෙකුටත් ඉන්න බෑ. ඒ නිසා මේ මට්ටම් වලට පුරුදු කරන එක තමයි මේ ධ්‍යාන භාවනාවේදී ටික ටික ටික ටික කරන්නේ විපස්සනා වුණත් කරගෙන කරගෙන යනකොට උංගව දෙනකොට ඒ ස්තර අවබෝධ කර ගන්න පුළුවන් හැබැයි ඒකට උංගාක් සුතුමි ඥානෙ ඕනේ උංගාක් චින්තාමය ඥානෙ ඕනේ උංගාක් අහිංසක වෙන්න ඕනේ උංගාක් දකින්නේ දකින්න විදියට විස්තර කරන්න ඕනේ ඉතින් ඒක එක තැනින් අහලා එක රැයකින් එක භාවනකින් කරන්න බෑ බොහෝ කාලයක් කරන එකයි මම කියන්නේ භාවේ තබ්බ ධම්ම කිය. මේවා ආසේ වී තබ්බ ධම්ම නෙවෙයි භාවයේ තබ බොහෝ නැවත කර කරන්න ඕන. ඉතින් එහෙම කරන්න ධෛර්යය ඇතිවීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා